දෛ ගෞරවනීය සංඝරත්නයේ අවසරයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් බ්‍රහස්පතින්ද දවසක් නිසන්වනේ අපි සත්‍යපත පවත්තන ධර්මදේශනා වාරයක් ශිලූප දෙනා වහන්සේලා පාසක මහතුරුත් එක්ක ඒ සඳහා tempත් වෙලා සාදුකාරය පවත්වමු නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්සේ ඉද බික්කවේ භික්ඛු අරියාණං අදස්සාවි අරිය ධම්මේ අකෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසාණං අදස්සාවි සප්පුරිස ධම්මේ අවිනීතෝ කෝ විදෝ සප්පුරිස ධම්මේ අවිනීතෝ විඥානං විඥානං ඡායතනන්ති සංජානාති තී දෛ කෞරණීය ස්වාමීන් වහන්සේ ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ධර්මදේශනාවේ ආරම්භය සඳහා මාත්‍රකාව වශයෙන් තියාගත්තේ නැත්නම් මාත්‍රකාව උද්දෘත කරගත්තේ අපි පුරුදු කර පසුගිය දවස්වල දිගටම පුරුදු කරගත්ත ඒ සබ්බ ධම්ම මූලපරියාය සූත්‍රය. ඒකෙදී සර්වජන් වහන්සේ මේ මේ ධර්මයන්ගේ මූලික විස්තරය විස්තර කරනවා ඒ විස්තර කිරීම සඳහා සන්දර්භ 24ක් සම්බන්ධ කරනවා සම්බන්ධ කරගෙන එක එකනා එක එකනා ඒ ඒ කාරණාවලදී පටලවා ගන්න හැටි එහෙම නැත්නම් ධර්මානුකූලව කල්පනා කරුවොත් ඒ එක එකක් පාදක කරගෙන නිවන් දකින්න හැටි. කියලා ඒ ක්‍රම 24කට පෙන්නනවා. ඒ කියන්නේ සමහරලාට ඒ චරිත ලක්ෂණ නිසා වෙන්න ඇති. එහෙම නැත්නම් භාවනාව ක්‍රමයෙන් වැඩෙනකොට ආරම්භයේදී තා ගොරෝසු ප්‍රසිද්ධ ඕලාරික දේවල් හරහා කාරණා කාරණා වටහාගෙන ඒක ගැඹුරට යන්න යන්න ගැඹුරු මාතෘකා ගැඹුරු සන්දර්භ දිගේ අර ඉගෙනගත්ත දේ පිරිසිදිනවා වැඩි වැඩියෙන් උපඩා ගන්නවා හරියට වැලි ගලේ අතුල්ලා පස්සේ තෙල් ගලේ අතුල්නවා වගේ පිය සියුම් කරගන්න ක්‍රමයක්. ඉතින් ඒක ඕනම කෙනෙකුට පේනවා හරිම විද්‍යානුකූල ක්‍රමයක්. එහෙම නැත්නම් Tamanටම Tamanගේ මුල් මුල් ගොරෝසු අද්දකීම් පසුපසු සියුම් අද්දකීම් හරහා පාට බේර ගන්න පුළුවන්. තේරුම් කර ගන්න පුළුවන් මම මේක මෙහෙමයි හිතාන හිටියේ. නමුත් අහනකොට එහෙම වුණාට හිතනකොට මෙහෙම වුණාට අවබෝධ කරන විට ආත්මස්ම වෙනස්. ඒ ප්‍රත්‍යක්ෂ ඥාණයට වෙනස්. ඉතින් ඒක නිසා මේක විදුරු ගතියක් තියෙනවා. ඒක නිසා බුදුජානනාංශේ ඒක ආරම්භ කරන්නෙම ගාක්ම ආධුනිකයෙකුට නම් අල්ලන්න බැරි වෙයි. නමුත් මේ පඩවි ධාතුවේ මේ සක්මන් කරනකොට පොළවේ පය වදිනකොට හුඟක් වෙලාවට මේ ඉඳගෙන ඉන්නකොට වායෝ ධාතුව ප්‍රකට වෙනවා වායෝ පොට්ටබ්බ ධාතුව ප්‍රකට වෙනවා කියලා අපි තේරුම් ගන්න උත්සාහ කරොත් ඇවිදිනකොට අපලඩ පඩවි ධාතුව පැහැදිලි වෙනවා. ඉතින් මේ පඩවි ධාතුවේ අලගිය මුලගිය විස්තර ඔක්කොම ඉගෙනගෙන ඒක හරහා මේ සංජානනයක් සංඥාහරහ අඳුනා ගැනීමක් කරලා මෙලෙස සංඥාහරහ අඳුනාගත්තොත් මේ පටවිය පිළිබඳව හතරාකාරයක පටලවිලක් වෙන්න පුළුවන්. මේ පෘථුවිය කියලා අවිඥානික පටවියක් වශයෙන් ဒုတိ ය විභත්තිය කියලා කියන්න පුළුවන්. ඒ පෘථුවියට මූත්‍රා කරන්න පුළුවන්, අසුචි දාන්න පුළුවන්, කපන්න පුළුවන්, කොටන්න පුළුවන්, හාරන්න පුළුවන්. ඒ පටවි කියලා තමන්ගේ පරිබාහිර වෙච්ච තමන් දකින බාහිර වස්තුවක් විදිහට දකින්න පුළුවන්. එහෙම නැත්නම් පටවියා මේ මේ පෘථුවියෙන් තමයි මම පෝසත් උනේ. පෘථුවිය තමයි මට යන යන තැන පිහිට ලැබලා දෙන්නේ. ඒක සාරු පොලොක්, ඒ නිසරු පොලොක් කියලා ඒ පෘථුවියෙන් තමන් මඤ්ඤණා කරන්නත් පුළුවන්. මම අපේ අපි බුදල්කාරයෝ අපි මේ මේ ප්‍රදේශේ ඉඳන් තියෙනවා. එහෙම නැත්නම් අපිට හම්බෙලා තියෙන ඉඳන් කැල්ල කොට උඩ හොඳයි. ආදි වශයෙන් තමන් මේ පෘථුවියෙන් මඤ්ඤණා කරන්නත් ඉඩ තියෙනවා. එහෙම නැත්නම් එයින් පෘථුවියෙහි මම ලංකාවේ ඉපදිච්ච කෙනෙක්, මධ්‍යම ප්‍රදේශයේ ඉපදිච්ච කෙනෙක්, අසවල් තැනේ ඉපදිච්ච කෙනා හොඳ නැහැ. අපි තමයි සෝජාතිකයෝ, භූමි පුත්‍රයෝ ආදි වශයෙන් පෘථුවියෙන් මඤ්ඤණා කරන්න පටන් ගන්නවා. ඊට පස්සේ එහෙව් මඤ්ඤණා කිරීමට පදරම සලසන මේ පෘථුවිය මගේ කියලා හිතනවා. ඉස්සෙල්ලා පටන් ගන්න ද්විතිය විභක්තිය. අන්තිමට පෘථුවිය මගේ කියන තැනට යනකම් අර කල්පනා ක්‍රමය නිසා මැරෙන කොටත් ගෙම්බෙක් වෙලා ගෙවලෙක් වෙලා, ඌමාට දෙයියෙක් වෙලා උපදිනවා. මොකද අර මේකට තියෙන බැඳීම නිසා. ඉතින් ඒ වගේ පෘථිවිය සංඥා හරහා අඳුර ගන්නකොට මේ ආකාර හතර ආකාරයක පටලැවිල්ලක් වෙන්න පුළුවන්. ඒකට හේතුව මේ පෘථිවි කියන સંદર્ભේ හාත්පසින් නොදැනීම. පෘථිවිය තියෙන බලන 11 ආකාරය දැකලා නැහැ. පැතිකඩ දෙක තුනක් දැකලා තියෙනවා. ඇත්තට මේක අත්දකලා තියෙනවා. ඇත්තට මේක ප්‍රායෝගිකව අත්දකලා තියෙනවා. තමන් මේ අත්විඳලා තියෙනවා. නමුත් ආංශිකයි. එහෙම නැත්නම් ඊතර ගොඩස් ඒ දැකප නැති සියල්ලම මනෝ විකාරයක්. මේ මනෝ විකාරය ඇත්ත කරගන්නවා. ඇත්ත දේ ඇත්තයි. ඇත්ත දේ ටිකයි. මනෝ විකාරේ ගොඩයි. ඉතින් ඒ නිසා කටමැත දොඩවනවා. ඉතින් ඒක තමයි පටවිය පිළිබඳව කතා කරන්නේ. ඊට පස්සේ ඒ විදිහටම ආපෝ තේජෝ වායෝ කොටස් වලට අර මේක නිදර්ශනයක් වශයෙන් මම මේ මතක් කරන දේශනාව ආරම්භ කිරීමේදී ඒ හැම කොටසක් කරාම අපි අඳුර ගන්න අඳුන ගැනීම හරහා තමයි මේ හතර මහා භූතයන්ගෙන් සැදිච්ච ලෝකේ අපි ඊර්ෂ්‍යා, ක්‍රෝධ, මාන, රණ්ඩු සරුවල්, තෝතෝ වරපල කියාගෙන ආයුධ අරගෙන නටන්නේ මේ හතර මහා භූතයන් දැනගන්න නැතිකම නිසා අපරිඥාතන් තස්සාති වදා. මේක හාත්පසින් දන්නවනම් මේක මේ తాවකාලිය ආපු අම්බලමක් වගේ මේකට අයිතිවාසිකම් කියන්නේ හෝ අම්බලම නිසා කනගාටු වෙන්න හෝ ආඩම්බර වෙන්න නැත්නම් හිරගෙදෙට්ට ගිහිල්ලා මේක මහවුලුගේ කියලා ඕක ලස්සනයි කියලා හිතාන ඕකේ මේ පිත්තල සරණීරු උපදම දමා තින්ත ගගා තමන්ගේ හිරගේ ආඩම්බර කරගන්නවා වගේ වැඩක් මේ කියන්නේ දන්නේ නැතිකම නිසා මේක මේ තමන් හිර කරන්න තියාගත් එකක් මිස මහවුලුගේ කියලා ආඩම්බරයක් නැහැ. ආන් මේ වගේ මේ સંદર્ભ හරහා කෙනෙකුට පරිණාමයක් විපරිණාමයක් කරන්න පුළුවන්. ඒක නැවත නැවත අත්දැකීම ආර්ය පරිශ්‍රණය කරගත්තොත්. එහෙම නැත්නම් ඒක සංඥාවල් හරහා දැන් තැයෙන කොටසක් වෙන්නේ අත්දැකීම අඩුයි. මම මේ අත්දැකීම තියෙන තැනින් පටන් අරගෙන සංඥා වෙනුවට ඒක පුළුවන් තරම් අත්දකින්න තැනට විවිධ පැතිකඩ වලින් විවිධ මට්ටම් වලින් අත්දකින්න ඕනේ කියලා අනුපස්සනා කිරීම තමයි විපස්සනායෙන් කරන්නේ. ඉතින් මේක හරි විදුරුයි හරි ලස්සනයි. නමුත් ඔක්කොම අමාරු වැටෙන කැලලක් තියෙනවා. මේ විදියට නිවනත් අපි අවපටලවගෙන තියෙන කියලා සරුවචරංශ කියනවා. ආ 24 අන්තිමට තියෙන නිබ්බාන. අපි දැන් දන්නවා නිබ්බාන අපේ. මොකද අපි බෞද්ධ නිසා. ඒ නිසා වෙන කෙනෙකුට වැඩිය අපි නිවන ගැන කතා කරනවා. නිවනින් නිවනේහි නිවන අපේ නිවන මගේ කියලා කතා කරනවා. ඒකත් පහට විධාතෝ වගේමයි කියලා සරුවචාන්සේ මේ ඒ ගහගෙන යන ගහිල්ලටම ගහගෙන යනවා. ඉතින් ඒක පිළිබඳව අටුවාචාරින් සෑහෙන අපහසුකටපත් වෙනවා. දැන් මේ ගහන ගහන ගිහලා අන්තිමට මේ නිවනටත් ගැහුවට පස්සේ ඒගොල්ලෝ කියන ඔය කියන්නේ අපේ නිවන නෙවෙයි මේ මුස්ලිම් ආගමේ තියෙන මේ Hindu ආගමේ තියෙන නිවනට අපි කතා කරන්නේ. බුද්ධ ආගම නිවන නෙවෙයි. බුද්ධ ආගම නිවනට එහෙම ඉතින් පටලවෙන්න බෑනේ. අපි ඉතින් ඒකට අපේලා කපේලා වැඩ කරන්න කියලා නිවන අරසා කරන්න විශාල ප්‍රයත්නයක් කරනවා. කරන නිසා අටුවාව ලිවිල යප්පමා වෙලා තියෙනවා. කෙසේ නමුත් මේ පටවි කියලා අවබෝධ කරගන්න එකේ යම් තාක් අපට තේරෙනවා නම් දන්නේ ටිකයි නොදන්න හරිය වැඩි. හැබැයි සියල්ල දන්නවයි කියලා අපි හිතාන ඉන්නවා අඩුව සංඥාවෙන් පුරවලා. එහෙම තමයි ඔය මේ මේ දුදුගම රජුරෝ අභාව પ્રાપ્ત වෙන වෙලාවේ රුවන්වැලිසෑය වැඩ ඉවර නැහැ. ඊටු ටික උණගස් වලින් පුරවලා සුදුරිදි ගහලා අර සම්පූර්ණ වෙච්ච කොටත හුණු ගාලා දෙහි අරන් නියයි දෙන්න ඉවර වෙනකොට වැඩ ඉවරයි කියලා පෙන්නනවා. ඔය තමයි දේශපාලනේ කියන්නේ. ඔය තමයි අපිත් කරන්නේ. කැලලක් තියෙනවා මේ වැඩ ඉවරෙච්ච කැලල වැඩ ඉවරෙච්ච කැලට අනික කැල අන්දලා. ඒක වෙන්නේ වැඩේ යන්නේ නැහැ. වැඩේ නතරලා දැන් සෝබනේ පටන් ගන්නවා. එළ ඒකේ හුණු ගාලා සුතුරෙදි ගාලා අඩේ. දැන් හරි මරණ වෙලාවේ දකින්න පුළුවන් සම්පූර්ණ රුවන් ලිසයක්. ආනේ සෙල්ලමක් තමයි මේ සෝබනේ ඇඩ්වර්ටයිස්මන්ට් කියලා කියන්නේ. ඉතින් ඒකම පඩ විධාතුව සම්බන්ධයෙන් තියෙන මේ මේ මවාපෑම එහෙම නැත්නම් මේ නොදැක්ක දේ නැත්නම් සංඥා කරපු දේ ඇත්තයි කියලා හිතාන ඉන්න එක. දුවන මුවා පේන මිරිඟුව වතුරයි කියලා හිතාගන්න එක. එහෙම නැත්නම් රිලවා කණ්ණාඩියේ මූණ බලලා එහා පැත්තේ පේන මේ පිළිබිඹුව ඇත්ත රිලෙවෙක් කියලා හිතාගන්න එක තමයි අපේ මුළු ජීවිත පුරාම තියෙන්නේ. ඉතින් ওই දෙක හඳුනාගත්තට පස්සේ මේ මූල සම්බදම්ම මූලපරියාය සූත්‍රයේ ජීවිතය කියන්නේ විහිළුවක්. මවාපෑමක්. ওই ටික වෙන් වෙච්ච ගමන් ඕක තමයි ක්සිසොෆීනියා කියලා මානසික රෝගයට හැදෙන්නේ නැත්නම් බයිපෝලා කියලා ගන්නෙ. එයා අර සංඥාවද මේ අත්දකපු දේද හරිය කියන දන්නේ නැහැ. එහෙම නැත්නම් හීනේද අවදි වුණාට පස්සේද හරිය කියන දන්නේ නැහැ. තෝන්තු වෙච්ච වෙලාවේද ඇත්ත එක කෝකද කියලා දන්නේ නැහැ. ওই දෙක පැටලවුණාට පස්සේ ඇත්ත එකේදී සදාචාර සම්පන්න වෙනවනම් මවාපාපු එකේදී තන්නේ කර සදාචාර විරෝධී පරිසර දූෂණ තමයි විනාශ කරගන්න තත්ත්වයටපත් වෙනවා. සීදීනස ගන්න. ඒ වගේම මේ දෙකේ තියෙන මේ හුරස්ප්‍රස්කතිය නිසා කිසි කෙනෙකුට යාට පිටලා කටයුතු කරන්න බෑ වෙලාවක 100%ක්ම සදාචාර සම්පන්න. ඊට පස්සේ අර මානසික අවුත්ත්වයට ගියාට පස්සේ 100%ක්ම සමාජ විරෝධී වෙලා සිටිනසා ගන්න අනුන් මරණ තත්ත්වයට යනවා. ඉතින් මේවා මානසික අසහන නිසා මේ වගේ සූත්‍රක තේරෙනවා. ඒ දේ මනසක ඕනම කෙනෙක්ගේ තියෙනවා. පෘථිවි කියලා දන්න අඳුරන කොටසක් තියෙනවා. ඒකේ අඩුව සම්පූර්ණ කරනවා සංඥාවෙන්. එතකොට අර අල්ලගත්ත ප්‍රත්‍යක්ෂ කළ හැකි ප්‍රත්‍යක්ෂණය කරපු කොටසයි සංඥාවෙන් ගත්ත කොටස අතර තේරෙන්නේ නැති නිසා එයා අංග සම්පූර්ණ නැති අපරිඥාත දැනුමක් ඇති කෙනෙක් <clears throat> මේක පරිඥාතය සඳහා ඊටාම වැදගත් මේ ටික අද්දුට ප්‍රත්‍යක්ෂය මේ ටික හිතින් හිතාගත්ත දේ කියලා අර අද්දුට ප්‍රත්‍යක්ෂයේ පදනම් කරන්නේ 100 ටිකක් වුණ ප්‍රශ්න නැහැ පදනම් කරන්නේ ඒ මත ඉඳගෙන සියල්ල බලන්ද නැවත නැවත ප්‍රත්‍යක්ෂණය කරන්න යෑම ජීවිත පරිශ්‍රණයක්. ආර්ය පරිශ්‍රණය. ඒකට හැම කෙනාටම සුදුසුකම් තියෙනවා. නම හුඟ දෙනෙක් කරන 90%ක් විතර වෙන පරිකල්පනා එහෙම නැත්නම් සංඥා එහෙම නැත්නම් හිතලුවක් ඇත්ත කරගෙන අර සත්‍ය 100ට එකක් දෙකක් තියෙනක පැත්තක දාලා අරකෙම ජීවත් වෙනවා. ඉතින් පිස්සු තමයි වෙන්නේ. අන්තිමට මේ අත්දකපු නැති දෙයක් අත්දක්කා කියලා එහෙම නැත්නම් නොදක්ක දෙයක් දැක්කා කියලා නැහුණ දෙයක් ඇහුවා කියලා අත්දකව නැති දෙයක් අත්දැක්කා කියලා ආර්ය විවරය අතාරිනවා. ඒ සුතමේ ඥාණයෙන් කෙනෙකුට පොඩි ඉඩක් ලැබෙනවා නෑ ඔබ දන්න 100ට එක හරි කමන්නේ දැක්ක දේ විදියට දකින්න අනිද්දේ හිතාගත්ත දේ විදියට දකිනවනම් හොඳ ආරම්භයක් වෙනවා සසුතමේ ඥාම් කිසි සාධනීය කෘත්‍යයක් කරනවා හැබැයි ඒක දැනගෙන අහන්න ඕනේ හැම කෙනෙකුටම පාඨවිය පිළිබඳව දහම් ගාණක් 100ට ගාණක් දැනුම තියෙනවා නැත්නම් අත්දැකීම තියෙනකොටම පය පොළේ තියෙනට හැපෙන දැනෙනවා ඒක ආයේ ඒකට වෙනම විභාග පාස් කරන්න ඕනේ නැහැ. ඒකට වෙනම ඩිප්ලෝමා ඕනේ නැහැ. නමුත් මේ දැනෙන ටික විතරමයි කමඨාන් සුද්ධ කරනට ඉදිරිපත් කරන්න ඕනේ. එහෙම දැනනවා හොඳයි, මෙහෙම දැනනවා හොඳයි කියලා තියෙන පරිකල්පනා අර දැනිච්ච දේ වෙන් කර ගන්න බැරි නිසා අපි එක්කෝ කියනවා සක්මන් කරනකොට වැටහිච්ච දේ දැන් ලියන්න බෑ. ඒ මොකද ඒ තරම් බින්දා බින්දාක් තියෙන එක. අනිත ඔක්කොම හිතාගත්තේ. එහෙම නැත්තම් අර පේන බින්ද අමතක කරලා හිතාගත්ත ටික ලියනවා. ඉතින් එතකොට වෙන්නේ තනිකරම මේ මිරිඟුවක් පිටිපස්සේ දුවනවා. ඉතින් කවදාද අපි මේක ප්‍රත්‍යක්ෂය මේක හිතලුවක් මේක ණය විපස්සනාවක් මේක අනුමාන ඥානයක් මේක සුතමේ ඥානයක් කියලා මේ තුන වෙන් කරගන්න පුළුවන් නම් බොරතෙල් අරගෙන පෙට්‍රෝල් වෙන් කරගත්තා වගේ මේව නැත්තම් ඩීසල් වෙන් කරගත්තා වගේ එන්ජින් ඔයිල් වෙන් කරගත්තා වගේ වැඩ ගන්න පුළුවන්. ඉතින් එන්නේ දේ සඳහායි මේ සූත්‍රය දේශනා කළා තියෙන. නමුත් ඒක අර දැන් මම නිවන දන්නවා කියලා හිතාගෙන ඉන්න කෙනාට ලොකු අභියෝගයක් වෙනවා. බුදුහාමුදුරෝ නිවන පිළිබඳවත් තියෙන අපරිඥාතයක් කියලා බෞද්ධයන්ට මතක් කරනකොට. ඉතින් අපි මේ කොන්දේක අල්ලගෙන කතා කරන්නේ අද අපි කතා කරන මාතෘකාවට ඒක අනියමාර්ථයෙන් සම්බන්ධ නිසා අද අපි ගන්න හදන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන හතරම භූතයෝ ඊට පස්සේ භූත ධර්ම වශයෙන් මේ හතරම පේනවා. භූත කියලා කියන්නේ දැනෙන, ඇඟෙන, පෙනෙන හොල්මන් තියෙන දේ. ඒ කියන්නේ අභූත මොනවද තියෙනවා. අභූත දේවල් දැනෙන්නේ නැහැ, පේන්නේ නැහැ, හොල්මන් නැහැ. හැබැයි නැහැ කියන්න බෑ. ඒ නිසා භූතතෝ ප්‍රකාශිත දේ අපි ප්‍රකාශිත දේ වශයෙන් පිළිගන්නවා. ඒකෙත් පේනවා දේවල් තියෙනවා අප්‍රකාශිතයි. ඒක ගැන මේකෙදි මතක් කරන්නේ වට අරූප ධර්ම කියලා කියනවා. සූක්ෂම රූප ධර්ම කියලා කියනවා. ඒ නිසා ඉස්සෙල්ලම මේ භූත තත්ත්වේ. ඒකට ඒකේ අපි සාමාන්‍යයෙන් ගැමි විවහාරේ භූතයයි කියලා කරන කතාවක් තියෙනවා. වර එක එකනට කරන්න පේනවා, වර එක පේන්නේ ගොම්මනට පේනවා, අනික් කරාට පේන්නේ නැහැ කියලා භූත කතාවකුත් තියෙනවා. ඔය භූමාට දෙයියෝ භූතියෝ නෙමෙයි කියලා. ඒ වගේ නිකන් කතාවක් කරනවා දේව ප්‍රජාපති බ්‍රහ්ම කියලා. දෙයියෝ જાතියක් ඉන්නවා. බුදුජානනාචේ කතා කරනවා. එහෙම නැත්නම් රෑ මත් දහනේ බුදුහාමුදුරවිලා කතා කරනවා. අපිට පේන්නේ අපිට අපි ගිහලා වඳිනවා කතරගම දෙයයන් කියලා තිරහත ඇරලා බැලුවට පස්සේ ඕක මලකට කාච්ච ආයුධ කැලි ටිකක් විතරයි ඕකේ තියෙන. ඕක ඇතුලේ මොන මොකක්වත් නැහැ. හැබැයි එතෙන්ට යනකොට ආවේශ වෙනවා. කවුද ආවේශ වෙන්නේ? දෙයියද, දෙයියගේ බල්ලාද අපි දන්නේ කොහොම හරි ඔය වගේ භූත කතාවක්, දේව කතාවල් අපි ළඟ තියෙනවා. ඒ නිසා අපිට ප්‍රතික්ෂේප කරන්නත් බෑ අපිට. මේ ප්‍රත්‍යක්ෂ කරලා සාතු කරලා කියන්නත් බෑ. ඒ වගේම ප්‍රජාපති බ්‍රහ්ම වෙච්චාම මේ ජීවිතයේදී භාවනා කරලා නැහැ දානි දීලා කටයුතු කරන සිල් රකින්න අය දේව ලෝකේ මෙලදීමක් දකිනවා. එතකොට යා මරණට පස්සේ ඒ ඒ පිං අනුව දේව ලෝකගත වෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙක් ධානාදී කටයුත්තක් කරලා අර්පණ සමාධියක් උපචාර සමාධියක් ඇති කරගත්තා නම් ඒ කෙනා මෙලවදීම තේරුම් ගන්නවා මනසේ තියෙන බ්‍රහ්ම තත්වය. එහෙම නැත්නම් බ්‍රහ්ම ලෝකේ. එතකොට ඒකෙන් පිරෙන පිරෙන්නේ නැතුව මේ පරිලෝකියොත් බ්‍රහ්ම ලෝක උප්පත්ති ලැබෙනවා. ඉතින් බ්‍රහ්ම ලෝක ලබන ධානවල හැටියට වෙනස් වෙනවා. රූප ධානය වලට වෙනස් වෙනවා. ඉතින් ඒ ටික තමයි ඔය අපි ධම්මචක්කපවත්තන සූත්‍රයේදී බුදුජානනාචි බුදුනාට පස්සේ ඒ ප්‍රීතිගෝසපවත්තුපු දේවා නාමාවලියක් තියෙන. එක එක දෙවි දෙවි ගොල්ල තඳහන් කරනවා. අතරම බ්‍රහ්මයෝ ඒගොල්ලෝ ඒ ධ්‍යාන වලට සාපේක්ෂ බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලැබනවා. ඒ බ්‍රහ්ම ලෝක ඉවරුණාට පස්සේ තේරෙන පටන් අර ගන්නවා රූප ලෝකයේ කෙලිසෙල්ලම් කරලා ඉහෙළම කරපේ කර්ණම් ගහන කට්ටිය තමයි ඔය බ්‍රහ්ම ලෝකේ මේ රූප බ්‍රහ්ම ලෝකවල උප්පත්ති ලබන්නේ. ඊට පස්සේ ආකාසානං ඡායතන කියන්නේ රූප ගෙවම් කරපුවයි. ඒක සාමාන්‍යයෙන් මේ කවර කතා කරන්නත් බෑ අත්දකින්නත් බෑ ඒක ඒ ලෝකේ ගිහිල්ලා අවබෝධ කරන්න ඕන එකක් කියන එක තමයි දැන් අවුරුදු 20කට ඉතිරි ඉස්සලා කිව්වේ මේ අරූපේ නැත්නම් ආකාශය කියන එක මරණයෙන් පස්සේ තියෙන එකක් ඇත්තටම බුදුහාරි උපදින්න ඉස්සලා ඉන්දියාවේ තිබුණ එකක් දැන් නෑ වාගේ තමයි කතා කරේ. නමුත් අද භාවනා කරන අයට පේනවා මේට වැඩිය ප්‍රත්‍යක්ෂයට කිට්ටු තැනක් අපි මේ කාම ලෝකයේ කාම වස්තුන්ගෙන් අයින් වෙන්න ඕනේ නම් අපිට රූප ධානයක් නෑ රූප ධානයේ රූප නිමිත්තක් අරමුණු කරන්න. ඒ නිසා අපි කවදා හරි පුළුවන් වුණොත් සහතික ලෙස කියන්නේ මගේ හිත දැන් තියෙන්නේ නීවරණ ධර්ම පහේ කියන්නේ කාම සංඥා වෙනේ රූපෙමයි කියලා ආස්වාස වෙලාවේ ආස්වාස තියෙන බව දන්න. ප්‍රසාද තියෙනවා ප්‍රසාද තියෙන බව දන්නවනම් අපි කියනවා කාම ලෝකේ ගෙවන් කිරීම සඳහා කාම සංඥා ගෙවන් කිරීම සඳහා රූපයක් සරණ යනවා. ඒතරී රූපයක් සරණ ගියාම Tamanට වැටහෙන දේ ආභෝග කරන්න පුළුවන්. නීවරණ නැති හිත මෙහෙමයි කිය. එතකොට හිත එල්ලිලා තියෙන්නේ අර අරමුණේ. ඒ අරමුණ රූප ආරම්මණය. ඒකට රූප ලෝක කියලා කියනවා. ඒක නිසා සමත භාවනා කරත් විපස්සනා භාවනා කරත් සමතන විශේෂයෙන්ම ඉච්ඡර්මයි තියෙන්නේ විපස්සනා කරනකොට වුණත් අපිට ඉරියව්වේ රූපේ ආස්වාද ප්‍රසවාසී පිම්බි මැකිලිමේ කාලයක් ඉන්න පුළුවන් වෙලාවක් හම්බ වෙනවා එimhe ඉන්න පුළුවන් කෙනාට විතරක් ඒක ප්‍රත්‍යක්ෂය කරලා බලන්න පුළුවන් මගේ හිත දැන් තිබුණ විනාඩි මෙච්චර ගාණක් හුස්පේ එතකොට මේ හුස්මේ තියෙනකොටම මයිලන් කාමච්ඡන්දේ නොතිබිච්ච බව හුස්මේ ඒකාග්‍ර වෙලා තියෙන බව ද්වේෂේ නොතිබිච්ච බව ඒ වුණට යම් ප්‍රීතියක් තිබුණු බව, නිදිමත නොතිබිච්ච බව, විතක්කේ තිබුණු බව, උද්දච්ච කුක්කුච්චේ නැහැ. ඒ වුණාට සුඛයක් තිබුණු බව, විචිකිච්ඡාව නැහැ, ਵਿਚාරයේ තිබුණු බව. මේ දෙක දකින්නේ සුතමේ ඥාන වශයෙන් හොඳට පිසිඳුපු කෙනාට ධාන වශී කරනවා නම් ධාන අංග දැක ගන්න පුළුවන් නිවර්ණ ධර්ම පහ වෙනවනේ. ඒක ඒක විසම වෙනම අභ්‍යාසයක්. ඒ කෙනාට කියන්න පුළුවන් දැන් පළවෙනි ධානා මට්ටම උපචාර මට්ටමෙන් හෝ අර්පණා මට්ටමෙන් සමත මට්ටමෙන් හෝ විපස්සනා මට්ටමෙන් ලැබෙනවා. නැත්නම් ක්ෂණ මාත්‍ර වශයෙන් හෝ ටිකටම ලැබෙනවා. අන්න එහෙම වුණොත් මේ පරිලෝකියාම මේ ධ්‍යානෙ ඉඳගෙන ওই මානසික තත්ත්වයක් තියෙන ලෝකයක් තමයි මේ බ්‍රහ්ම ලෝක කියලා කියන්නේ. ඊට පස්සේ අපි හිතමු මම හිතන්නේ කතාව මම ගොඩක් කෙටි කරනවා කියලා මේ ආනාපාන නොදෙන තැනකට ගියා. ඒ ආනාපාන තිබුද්දන්ට වෙන දෙයක් ඇවිල්ලත් නැහැ. එතකොට හිස් තැනක් තියෙනවා. ඒ ආකාශයක් තියෙනවා. ඉතින් ඒක ඔය රූප කසිනියක් කරන භාවනකොට කටිනුක් ගහටම අවකාශය කියලා එකක් උගන්වනවා කටින. කසිනේ තිබුණ තැන හිතින් අවකාශයක් හිතාගෙන අපි නිල කසිනියක් බලාගෙන භාවනා කරා නම් ඒ රවුම පිටිය කෙල්ලක දිහා බලන දොන නීල කසිනේ 1 2 3 4 දිහාන වඩලා ඒ නීල කසිනේ තිබුණ දෙන අවකාශයක් තියෙන්නේ කියලා හිතාගෙන ඒ අවකාශය අනන්තයි කියලා ආකාසානං ඡායතනෙ කියන කතාව රූපේ ගෙවන් වීම කියලා කියන්න පුළුවන්. ඉතින් ඒක අද භාවනා කරන ශේෂ්ත්‍රයේ හරීම විප්ලවීය තනක් පාටපත් වෙලා තිනවා මේ තරම්ම ලේසිද කියලා මේ අරූපය අත්දකින්න. එතකොට සමහරු කියනවා නෑ ඒක සමත භාවනා කරනාට විතරයි තියෙන්නේ කියලා. යන්න බෑ කියලා. නෝ විපස්සනා කරනයි කියනවා පැහැදිලිවම මේ ආනපනේ පුංචි නැ තේරෙනවා. සියුම් වෙනා තේරෙනවා. සූක්ෂම වෙනා තේරෙනවා. සමහරලාට මොනවත් නැතු වෙනවා තේරෙනවා. හැබැයි මේ වෙලාවේ වෙන එකක් තිබුණොත් අපි සද්දයක් තිබුණොත් වේදනාවක් තිබුණොත් අපිට ඒක ආකාශය කියන්න බෑ. නමුත් අපි කියනවා හිත කැඩිලයි කියලා. හිත වෙන දෙයකට ගියයි කියනවා. හොඳම සූක්ෂම කෙනාට කියන්න පුළුවන්. මගේ හිත ආනාපානේ තවදුරටත් ඇත්තෙත් නැහැ. ඒකේ සද්දත් නැහැ, වේදනත් නැහැ, හිතවිලිත් නැහැ. ඒක හිස්. එහෙම නැත්නම් සුත්තුචයි, රිත්තයි, ශුන්‍යයි. ආකාශයත් තියෙනවායි කියලා ඒ අත්දැකීම නැති කෙනෙක් නම් මෙතන නැහැ. නමුත් ඒ අත්දැකීම පිරිසිදු දකපු කෙනෙක් නැති වෙන්න ඉඩ තියෙනවා. මේ වෙලාවේ ආරමුණ තිබුණෙත් නැහැ, වෙන ආරමුණ තිබුණෙත් නැහැ. හැබැයි සතිය කැඩලා නැහැ. සද්ධාව කැඩලා නැහැ. සීලය කැඩලා නැහැ. කියන එක සපෙලා කියන්න බැරි ප්‍රශ්නේ අපිට තියෙන්නේ. මොකද හේතුව අපි අර මේ පාලුගේ වළම් බින්දිනා වගේ ආනපාන නැති වෙනකොටම සද්දයක් රින්ග ගන්නවා. හිතවිල්ලක් රින්ග ගන්නවා. වේදනාවක් රින්ග ගන්න අපිට පේන්නේ නැහැ හිස්තනක්. නමුත් හුදුට බැලුවොත් ආශාචෝල ප්‍රසවාසයෙන් ඉස්සලා තියෙන හිස්තන වගේ පොඩි තනක් කරන බැලුවොත් ඒක දීර්ඝ කාලින වශයෙන් තියෙන්න පුළුවන් හිස්තනක් තියෙනවා. එතෙන්ට ගියාට පස්සේ උඟ දෙනකොට හදිහට උදාහරණයක් වශයෙන් කියනවා තද බල වාහන තද පදේ හිටපු කෙනෙක් කිසිම වාහනයක් නැති පාර හම්බුණා වගේ පුදුමාකාර වේගයකින් ඉදිරියට යනවා. මොකද හේතුව ලෝකෙ තිබුණු අර ඝර්ෂණය, පීඩණය, ආතතිය නැති වෙලා. නමුත් එතන ගියාට ඒක නිවන නෙවෙයි. මෙතන තියෙන්නේ රූපය ඉක්ම කර ඉක්මවලා තියෙනවා. අරූපෙට ගිහිල්ලා තියෙනවා. ආකාසානං ඡායතනට ගිහිල්ලා තියෙනවා. නැත්තම් ආකාශය අනන්තයි කරගෙන ඒකෙම ජීවත් වෙන්න පුළුවන් තරමට යනකම් යන්න පුළුවන් සමහරට අමාරු විනාඩි 15 20 විනාඩි එකමාර තමයි මධ්‍යස්ථ ප්‍රමාණය සමහර පැය ගණන් ඉන්න පුළුවන් මේ ලෝකෙන් වෙන් වෙලා තිබුණට ගණන් ගන්නෑ අත්දැහෙනවා මට නෙවෙයි වේදනාවක් තියෙනවා මගේ නෙවෙයි ඉතිවිලි එනවා මම නෙවෙයි ආන්නේ විදිහට ඉන්න පුළුවන් තත්ත්වයක් ආපුවම අපි කියනවා අපි සමත ක්‍රමෙන් නාරු ආකාසානංචායතන සමාපත්තිය නැත්නම් ආකාසානංචය වශී කරනවා කිය. නමුත් විපස්සනා වශයෙන් ක්ෂණ බංගුර වශයෙන් මේක කරනවා. මෙතන තමයි ගොඩාක් අද ප්‍රත්‍යක්ෂ වශයෙන් භාවනා කරනකොට පටලවිල්ල තියෙන්නේ. දැන් මේ පේන ආකාශයත් ඊට ඉස්සෙල්ලා පෙනිච්ච හතර මහ භූතයන්ගෙන් හැදිච්ච රූප ලෝකයක් දෙකෙන් අපේ හිත මේ නොදැක්ක ආකාශය ආකාශයට ප්‍රේම කරාවිද නැත්නම් ආයත් රූපෙට යයිද? එහෙම නැත්නම් රූපේ තියෙන තන ඝර්ෂණයක් පීඩාවක් තියෙනවා කියලා රූපයට සාපේක්ෂව ආකාසානං ඡායතනට ප්‍රේම කරයිද? ආකාසානං ඡායතන නැතුනම අඬයිද? ආකාසානං ඡායතන පිළිබඳ ආඩම්බර වෙයිද? ආදි වශයෙන් මේ තැන පිළිබඳව ඒකායන ප්‍රකාශයක් කරන්න බෑ මොකද හේතුව අර රූපෝලින් කරදෙවි හිටපු කෙනාට නම් ඒ රූප නැති ලෝකයක් දැකීම ලොකු ජයග්‍රහණයක් විදිහට තේනවා. හැබැයි මේක බය දෙයක්, චකිතයක් දනවන දෙයක්, ආරසාවක් නැති දෙයක් කියලා හිතිලා ආයත රූපෙට එන්න වෙලාවකුත් තියෙනවා. ඒ රූප ලෝකෙට ප්‍රේය අරූපෙට අකමැති එක. රූපේ තියෙන ඝර්ෂණයේ පීඩනය ආතතිය දන්නේ නැතුව අනේ ඔය මේ කුණු රූපෙට වැඩිය හොඳයි අරූපේ කියලා. ඒ නිසා මෙතෙන් ගියාට පස්සේ එහෙම කියන කෙනාට ඒක හොඳට පුරුදු කරගෙන මගේ හිත නැත්නම් භාවනා යෝගාචරගේ හිත යන්නේ රූපේ පැත්තටද අරූපේ පැත්තටද කියලා කට වචනයෙන් අල්ල ගන්න ඕනේ. එක සැරයක් අල්ල බෑ. දෙතුන් සැරයක් කරන්න ඕනේ. ඉතින් ඒ නිසා සමහරු වාද කරනවා මෙච්චර රූප ලෝකේ විඳපු එකනා අරූපෙට ගියාට පස්සේ අනිවාර්යෙන් සතුටු වීතු නැද්ද කියලා. එහෙම නැත්නම් අරමුණක් නොදැනී සිටීමේදී අනිවාර්යයෙන්ම සතුටු වීතු නැද්ද කියලා. ඇත්තටම සතුටු වෙන්න පුළුවන්. මොකද ලොකු භාවනාවේ ප්‍රයෝගයක්. ප්‍රතිපත්තියේ දියුණුවක්, කෙලෙස් අඩු තත්ත්වයක්. නමුත් ඒකෙට එන කනගාටු තමයි ඒක නැති වෙච්ච වෙලාවේ කනගාටු වෙනවා. අර තිබිච්ච විවේකේ නැති උනායි කියලා කනකාටි උනායි කියලා කියන්නේ ඒක හොඳයි ඒකේ අභාවයේ දුක. එතකොට පේනවා ඒ විවේකේ ඉන්න සද්දයක් ඇහිච්ච ගමන් සද්දයට වෛර කරනවා. අර තිබුණ විවේකයට ප්‍රේම කරනවා. හිතවිල්ලක් කරනවා හිතවිල්ලට වෛර කරනවා. හිත විවේකයට ප්‍රේම කරනවා. එතකොට පේන තියෙනවා ඒකට මනාපේ නිසා ඒකෙන් තොරවීම දුකක් පාටපත් වෙනවා. එහෙනම් රූපෙට ප්‍රිය කරන එක නා ආරූපෙට බය වෙනවා. අරුබෙලි චකිතයක් ඇති කරනවා බයක් ඇති කරනවා. ඉතින් මේ නිසා මේ දෙක අතර ගැළවුමක් නැතුව තමයි බුදුජානක පහළ වෙන්නේ ඉස්සලා නිව සංඥාන අසඤ්ඤායතන කියන තැන අවසාන වශයෙන් මිනිස්සු බාර අරන් තිබෙනින් එහාට යන්න බෑ කියලා. සංඥා ඇතිත් ඇති නැති දැන් මෙතන අතරම රූප සහ අවකාශය නෙමෙයි තියෙන රූප සංඥාව සහ අවකාශය පිළිබඳ සංඥාවක් මේ දෙක අත්දකලා මේ දෙකේදී කොහොමද ක්‍රියාවත් වෙන්න ඕනේ මොකද්ද ප්‍රතිපදාව මොකද්ද ඉදිරියට යන්න ඕනේ කියන එක හැම කෙනාගේම වගේ ප්‍රශ්නයක් අහන මෙන් ඉදිරියට මොකද්ද කරන්න ඕනේ කියලා. කවදාකවත් ඒක හිතලා ගන්න බෑ. කවදාකවත් ඒක මේ කුණු මනසකින් ගන්න බෑ. මනසක් නැතුව ගන්නත් බෑ. ඒ නිසා ਸਰවචනාංශේ ඒවකට තිබිච්ච ඒ ආකාසානං ඡායතන යහපැත්තේ විඥානං ඡායතනය ආකාසානං ඡායතනට යටින් සියුම් ගැටයක් ලන එකක් විදිහට තේිනවා. ඒක තමයි අපි දවසේ මාතෘකාව වශයෙන් ගන්න හදන්නේ. එතකොට විඥානං ඡායතනය කරන්නේ මේ රූප පේන, අරමුණු පේන ලෝකයක්, අරමුණු නැති ලෝකයක් දෙකට බෙදලා දෙක ඝටන එක තමයි. ද්වේතාවයක් හදනවා. රූපයත් අරූපයත් නැත්නම් රූපය සූක්ෂම රූපයත් අතර දෙක බෙදලා අපේ හිත දෙපැත්තට අදිනවා. විඥාන ඡායතනය කරන්නේ ඒ දෙක එකට තියෙන්නේ මේ දෙක එකට කලවමේ තියෙන්නේ දෙක වෙන් කරන්න බෑ දෙක වෙන් කරලා රූපෙට කැමතිව අරූපෙට වෛර කරනවා අරූපෙට කැමතිව රූපෙට වෛර කරනවා අන්න ඒ හරහා අපි යුද්ධයක් පටන් අර ගන්නවා ද්වේතාවයක් පටන් අර ගන්නවා අන්න මේ වැඩේ කරන විඥාණය වැඩේ කොච්චර කරත් කර ක්‍රියාකාරක ඇහැංගිලා කටයුතු කරන්නේ එයා අල්ලන්න අමාරු ඒක හරියට මාෆියා කණ්ඩායමක ප්‍රධාන හොරා වගේ එයා කවදාකවත් එයා තමයි මුළු ලෝකෙම වෙනස් කරන්නේ මුළු ලෝකෙම ආණ්ඩු පෙරලනවා ඕන කෙනෙක් රජ කරනවා දූෂණ වැඩ කරනවා නමුත් මිනිස්සයා කවදාකවත් රොමුලවත් දන්නේ අන්න ඒ වගේ තත්ත්වයක් කරද්දී මේ විඥානීය කරන මේ සියුම් ද්වේතාවේ රූපේ ඇත්තේ රූපේ නැත කියන මේ දෙක බෙදා දැක්වීම හරහා අපි ආරවුලකට පටලවන හැටි අපි ආරෝවකට ගන්න හැටි පක්ෂග්‍රාහී වෙලා අරක නැත්තම් මේක හොඳයි මේක නැත්තම් ඒක හොඳයි කියලා ගැටුමක් ඇති කරන හැටි පිළිබඳව විඥානීය ක්‍රියාකාරකම් බලනවා කියන එක හරිම දුෂ්කරයි. ඒ නිසායි ਸਰවඥයිසල රූප පෙන්ලා ඒකට වේදනා පෙන්ලා සංඥා පෙන්ලා සංස්කාර පෙන්ලා අන්තිමට තමයි විඥානය පෙන්වන්නේ අර ඒක කරා එන අතරමඟදී හම්බෙන හොරමුලේ අනෙකුත් නිලධාරී ටික අඳුරන්නේ නැතුව විඥානයේ ක්‍රියාකාරීත්වය දකින්න. විඥානය කරන්නේ දෙකට බෙදලා ආණ්ඩු කරන එක. ඇති නැති අරමුණු ඇති සහ නැති දෙක අතර දෙකක් කියලා පෙන්නේ අරමුණු ඇති එක තියෙන්නේ නැති එකේ පාවි පාවි ඒක හරියට මේ ශාලාව මේ හෝල් එක හයිඩ්‍රජන් බැලුම් ටිකක් පාවෙන්න ඇරියොත් අපිට පේන්නේ බැලුම් ටික විතරයි නමුත් දවස් තුනක් ගියාට පස්සේ බැලුම් පාත් වුණොත් හුලං ගිහිල්ලා අවකාශය පේන්නේ නැහැ අපට හැබැයි බැලුම් එතකොට එන බැලුම් නැතිකම විතරයි අපිට පේන්නේ. නමුත් බැලුම් සහ අවකාශය කියලා දෙකක් නෑ. අවකාශය තමයි බැලුම් පාවෙන්නේ. බැලුම් කියන එක අරමුණු කරගත්තොත් ඒක තියෙන්නෙම අවකාශය තමයි. මෙන්න මේ දෙක දෙකක් කරගෙන රණ්ඩු කිරීම තමයි භෞතිකවාදය සහ මේ උච්ඡේදවාද වශයෙන් භෞතිකවාදයයි උච්ඡේද භෞතිකවාදයේ උච්ඡේදවාදයට වැඩෙන භෞතිකවාදයේ සහ මේ අවකාශය සදාකාලික වෙන්න ඇති කියලා මේ තියෙන පටලැවිල්ල නිසා අපිත් භාවනා කරන සාමාන්‍ය වගේ නොදන්න කෙනත් ඔතෙන් ගියාට පස්සේ රූපේ ඇල්ලුවොත් අරූපෙට වෛර කරනවා අරූපේ ඇල්ලුවොත් රූපෙට වෛර කරනවා මෙන්න මේ දෙක එකට තියෙන දෙක ගැටලා මේ ඇතුලෙන් හටනක් ඇති කරන එක තමයි විඥාණයෙන් කරන්නේ. ඒ නිසා පුළුවන් ද මේ දෙක වෙන්න ඇරලා එකින් එකට එකින් එකට මාරු වෙන්න ඇරලා මේ පිළිබඳව ගැටුමක් ඇති කරගන්න නැතුව කම්පන වෙන ඒ ටික ඇත්තටම හම්බෙන්නේ මේ සූත්‍ර දෙවෙනි කොටසේ. ආර්යනාංශලා දැකපු සත්පුරුෂෝ දැකපු ආර්ය ධර්මයේ දක්ෂ ආර්ය ධර්මයේ විනීත කෙනාට තේරෙනවා මිතෙන්ද යන්න පුළුවන් ගියාට පස්සේ ඒකට හෝ මේකට බැඳීමක් නැතුව ඉන්න තමයි බුදුජානනාංශ මේ බැඳීමක් ඇතිවෙච්චාම තියෙන ප්‍රශ්න ටික කියලා දෙන්නේ. ආන්නේ ප්‍රශ්න වල ස්වභාවය හරියට කාට හරි තේරුම් ගන්න පුළුවන් නම් ඒකට භාවනා විතරක් තිබිලා බෑ අසුවිරු ඥාන තියෙන්න. ඒ වගේම ලෑස්තියක් තියෙන්න ඕනේ. භාවනාවට යනකොටම කාමයේ ගෙවම් කරන්නට ගිහි ගිය ඇතෑරියා. ගිහි ගිය ඇතැල මෙහි ආවට මොනම දෙයක්වත් වෙන්නේ නැහැ. කාම සංඥාව පහර දෙනවා. කාම සංඥාව කියන්නේ නීවරණ ටික. ගෙදර හිටියට වැඩිය නීවරණ බලවත් වෙනවා. මොකද ගෙදර ඉන්නකොට ගෙදර ප්‍රශ්නනේ. දැන් මේ ප්‍රශ්නේ තියෙනවනේ නීවරණ බලවත් වෙනවා. ඒක කරෙන්න ඕන. එතකොට තමයි පේන්නේ මේ කාමයේ කියන එක ගෙදර තුර ඉඳලා නෙමෙයි වද දෙන්නේ. යන තැන එලවෙලව පහර දෙනවා. නීවරණ වශයෙන් පහර දෙනවා. ඒතකොට නීවරණ නැති කරන තමයි අපි රූපයක් රූපකින්ද ප්‍රතිස්ථාපනය කරන විකල්පයක් වශයෙන් ගන්න. ඒක පුදු ජනාචරි පෙන්ලා තියෙන ප්‍රතිපදාව. ඒ රූපෙට යෑම කියන්නේ අරමුණට මූණට මූණ දාලා ඉන්න එක. එතකොට අපිට වෙනවා කාමයක් නැහැ, කාම සංඥාවක් නැහැ, නීවරණක් නැහැ. ඒ தත්ත්වෙ මම හිතනවා මේ කවුරුත් වගේ අත්දකලා තියෙනවා. ඊට පස්සේ මේ රූපයේ ස්වභාවයක් තියෙනවා. ඒක ඇසුරු කරනකොට ඇසුරට ගෙවන් වෙන්න පටන් ගන්නවා. ඒක හුඟව දෙනෙක් හිතනවා බාධාවක් කියලා. හරියට තමන් ඉන්න පෝරකේ ලෑල්ල ඇඳලා වගේ මැරෙයි කියලා හිතනවා. නමුත් ඒ ගෙවන් ගෙවන් කියන්නේ යන්න රූපේ ගෙවන් වෙන්න ගෙවන් වෙන්න අරූපෙට කිට්ට වෙනවා. අන්න එතනදී තමයි අපිට ඔය මේ බය, චකිත, අසරණ ගති මේ ශද්ධාව පිළිබඳව ප්‍රශ්න ප්‍රශ්න කළ තත්ත්වයක් එන්න පටන් අරගන්න. ඉතින් ඒ කියන්නේ මේ විඥානයේ දෙන ලණුවක් තියෙනවා. රූපෙන් අරූපෙට මාරු වෙනකොට සත්‍ය කරනවායි කියලා පෙන්වනවා. සමාධිය කරනවායි කියලා පෙන්වනවා. ශ්‍රද්ධාව නැති කරලා නැගිටලා යනවා. ඉතින් කොච්චරක් කියලා දීලා තියෙනවද මේ දේ පේන දේට වැඩිය හොඳයි නොපෙනෙන දේ පේන දේ ගෙවන් කිරීමෙන් ප්‍රතිපදාව හරහා තමයි අපි නොපෙනෙන දේට යන්නේ හැබැයි මේ නොපෙනෙන දේටත් ප්‍රේම කරන්න එපා පේන දේ නැති කිරීමට සාපේක්ෂව ප්‍රතිස්ථාපකයක් වශයෙන් ගන්නවා ඇර ඒ නිසා මේ පෙන ඒ ඊට පස්සේ නොපෙනෙන දේෙන් බේරෙන්න කරන් තියෙන්නේ ආයේ පේන දේ ආපුවට කලබල වෙන්න එපා පේන දේ නොපේන දේ නැත්නම් රූපේ සහ අරූපේ අතර තියෙන මේ දෙක වෙන්කරන්න වෙන්කරන්න නැතුව දෙකම එකිනෙකට ප්‍රත්‍යක්ෂ සාපේක්ෂ වෙලා තියෙන්නේ කියලා බාරගන්න කෙනාට ප්‍රධාන ප්‍රශ්නයක් මතුවෙනවා ඒකට සදාචාරයට මොකද වෙන්නේ කියලා. හොඳ නරක දෙකට සමව සලකන්න වෙනවා. හරි වැරදි දෙකට සමව සලකන්න වෙනවා. ඇති නැති දෙකට සමව සලකන්න වෙනවා. දුක සැප දෙකට සමව සලකන්න වෙනවා. යසස ආයස දෙකට සමෝසල කණ්ඩ වෙනවා. ඉතින් එතෙන්ට යනකම්ම සීලය සහ සදාචාරය අවශ්‍යයි. ඔතනින් එහාට යන්න බැරි සදාචාරවාදයට යන්න බෑ. මොකද යාට බෑ හොඳ නරක දෙකට සමෝසල කන්න. එයාට බෑ වේදනාවටයි දුක් වේදනාවට සැප වේදනාවට සමෝසල කන්න. එයාට බෑ රූපේ ඇත්ත නැයි නැත්ත නැයි දෙක එක හැම වෙලාවෙම දෙකම එකට තියෙන්නේ බලන දේ යනවා වෙනස් වෙන එක තේරුම් ගන්න බෑ. ඉතින් ඒක නාට එතනින් එහාට තියෙන ගමන හරිම ගැඹුරුයි. ගැඹුරු හේතුව මේ දෙකම එකයි කියලා එකේම පැතිකඩ දෙකක් කියලා විඥානයේ විසින් දෙකට බෙදලා පෙන්නුවාට එහෙම දෙකක් මේකේ නෑ. දෙකේ එකයි. කියන එක තේරුම් ගන්න තියෙන අපහසු. අපි දන්නවා ගංගානංගගේ තියෙන මුරුදු ජලය මුහුදට ගියාට පස්සේ ඒක මිරිදියක් කරදියක් පාටපත් වෙනවා. එතකොට ගංගානංගක නැති වෙනවා. මුහුදක් ඉතුරු වෙනවා. නමුත් ලෝකේ තියෙන ජලයේ දිහා අරගෙන බැලුවොත් ගංගා නංගේ තියෙන ජලයමයි මුහුදේ තියෙන ජලය මේක වෙන් කරන්නේ මේ ජල චක්‍රයමයි එක් කරන්නේ ජල චක්‍රයමයි එකතු කරනකොට අපිට ගංගා නංගඟ නැති වෙනවා ඒ නාමකරණය නැති වෙනවා මුහුදේ දිය වෙනවා වගේ පෙනුනට ආයශරය මුහුදෙන් ගංගා නංගඟ හදනවා මෙන්න මේ චක්‍රය දිහා බලනකොට මේ චක්‍රයක් වැඩ කරන ජල චක්‍රය කැල්සියම් චක්‍රය ආහාර දාමයේ හැම එකම වරක වෙන් වෙනවා ආයෙ ලඟ වෙනවා හැබැයි සමස්තය ඇතුලේ තමයි මේ වෙන්වීම සහ ලංවීම සිද්ධ වෙන්නේ. එතකොට ඒකේ වෙන්වීම දකින්න විඥානය කැමති නැහැ. විඥානය හැම වෙලාවෙම ඒ දෙක ගැටලනවා. එක්වීම පෙන්නකොට සමුදේ පෙන්න පෙන්න ලස්සන කතන්දර ගොතනවා. ඒ නිසා ආකාසානංචායතන තියෙන විඥානංචායතනේ බලන්න ගියාම අපිට තේරෙන දෙයක් තමයි තේරුම් ගත යුතු දෙයක් තමයි මේ විඥානය කරන්නේ මේ එකට ඉන්න දෙන්නේ දෙකට බෙදලා ඒකෙන් රණ්ඩුවක් ඇති කරන එක. ඒක තමයි දෙකට බෙදලා ආණ්ඩු කරනවා කියලා සුද්දට අපි කියන්නේ. සුද්දගේ දේ ඉස්සෙල්ලා අපේ හිතෙමයි තියෙන්නේ. ඒ නිසා අපිට ඇති වෙන මේ දෙකට බෙදලා ආණ්ඩු කරන ගතිය අධිරාජ්‍යවාදී ක්‍රමයේ අත්‍යවශ්‍ය අංගයක්. ඒක ඇවිල්ලා තියෙන්නේ විඥානය ඇතුලේ. ඒක නිසා අපට දුක් වේදනා සහ සැප වේදනා දෙකටම දුක් සැප කියන විශේෂණ පදේ නැතුව වේදනා කියන පදේට අඩු කෙරුවා නම් විඳවන්න වෙනවා. උණුසුම සිසිලස දෙකටම අපි තේජෝ කියලා කියනවා. උණුසුම ශීතල දෙක සම්පූර්ණ විරුද්ධ ධර්ම. දැන් දෙකම එකතු කරලා තේජෝ කියලා කියනවා. බරගතියට හැලුවට දෙකටම එකතු කරලා පඨවි කියනවා. ඒ වගේම වේදනාවේ ශප දුක දෙක දෙකම එකතු කරලා විඳිනවා කියන එක විඳීමක් කියන එක ගන්න අපි කැමති නැහැ. මොකද විඳීම හැම වෙලාවෙම ශප විඳීමක් වෙන්න ඕනේ කියලා අපේ විඥානය අපි වෙනුවෙන් ආණ්ඩුවෙන් පතර නීතිඥයෙක් වශයෙන් නඩුවර කතා කරනවා. ජය පරාජය දෙකෙන් ජය විතරක් තියෙනවා. යසස හිස දෙකෙන් යසස විතරක් තියෙනවා. නමුත් ආයෙස ඒක හතුරට යන විරුද්ධකාරයට අපිට තියෙන යස් විතරයි කියලා මෙන්න මේ ගතිය එනකොට කොච්චරක් භවනා කළා කොච්චරක් සූදානම් මනසකින් යන්න ඕනේද මේ වේදනාවට නම් දෙකක් දානවා විඥානේ දාලා එකක් අල්ලන එකක් අතාරින නාමකරණයක් නැත්තම් සංඥාකරණයක් නැත්තම් වේදනාවට කිසිම අවශ්‍යතාවයක් නැහැ. ඒ එන ශරීරයේ ඉන්න මිනිස්යාට දුකක් දෙන්න හෝ සැපක් දෙන්න. ඒක සැපක් දුකක් වඩපත් වෙන්නේ ඒ පුද්ගලයාම විශ්ින් විඥානයේ මෙහෙවීම අනුව නාමකරණේ හරහා සංඥාකරණේ හරහා ඒක නිසා යමක් සංඥා කරගන්න බැරි මට්ටමේ තියෙන එක බැලීම සංඥාස්කන්ධ භාවනා කියලා කියන්න පුළුවන්. ආස්වාසිය ආස්වාසයක් වෙන්නේ ඉස්සෙල්ලා කොතන ඉඳලා කොතන ඉඳලා ආවේ. ප්‍රස්වාසය ප්‍රස්වාසයක් වෙන්නේ ඉස්සෙල්ලා කොතන ඉඳලා ආවේ. බබෙක් අපි ඉපදිතමු ඉපදිච්ච ගමන් නාමකරණ ඉස්සලා මැරලා යනවා කියලා. ඊට පස්සේ අසවල මැරෙනවා කියන්න බෑ. මතකෙත් නැති වෙන අපිට එහෙම ළමෙක් ඉපදුන බවත් මතක නැහැ. මොකද ළමයා නාමකරණය කරලා නැහැ. මේ නාමකරණයෙන් තමයි සියලු දුක් හටගන්නේ. නමුත් නාමකරණය කියන සංඥා විඥාණයෙම දරුවේ. ඊට පස්සේ සංඥා විඥාන දෙක අතර තමයි සංජානාති හැඳිනීමක් කරනවා. ඒ හැඳිනීම අනුව තමයි අපි පුද්ගලයෝ හතුරෙක් මිතුරෙක් කරගන්නේ ආස්වාද ප්‍රසආසය හොඳ නරක කරගන්නේ අන්න ඒක සංඥා රූප වේදනා සංඥා අල්ලගෙන ඒ අනුව සකස් කිරීම සංස්කාර මට්ටමට ගිහිල්ලා කොයි වෙලාවක හරි භාවනාදී පරියන්කේදී කිසිම සංස්කරණයක් නොකරන අධිෂ්ඨාන කරගන්න. ඊටමද මොනවාක්වත් කරන්නේ නැතුව ඇති දේ බලන්න යන්න නම් ඒ දිතර රූප පිළිබඳ වේදනා පිළිබඳ සංඥා පිළිබඳ හොඳ අවබෝධයක් තියෙනවා. තිබුණොත් විතරක් තමයි පట్టල වාඩි වෙලා මේ කයට මොනවත් නොකර වෙන දේ දිහා බලන් ඉන්නවා කියනකොට අපි අපි කියනවා අසංස්කාරිකව චේතනා විරහිතව සිදුවෙන දේ බලන්න කියලා. ඒකට විඥානය කොහොමඩක්වත් කැමති නැහැ. එතකොට විඥානයේ තියෙන කටකම අහුවෙනවා. එයා කරන්නේ එන දේට නමක් දාන එක. ඒ නිසා සතිය පිහිටුවනකොට සංඥා පදට්ඨාන නම් කර කර නම් කර තමයි සතිය පිහිටවන්නේ. නමුත් සතිය යම්මචි මට්ටමට ආවට පස්සේ විතක්ක ਵਿਚාර දෙක අතාරින්න වෙනවා. දෙවෙනි දිහාට යනකොට විතක්ක ਵਿਚාර දෙක අතාරින්න. ඊට පස්සේ අනායාසයෙන් භානය යන්න දෙන්න වෙනවා. ඉතින් කොතෙන්ට යනකම් නාමකරණය කරන්න ඕනද කොතෙන්ට යනකම් නාමකරණය අතාරින්න ඕනද කියන එක මේ විඥාන විශ්ින් අපිට උගන්වන්නේ නැහැ. එයා ඒක ගන්නොත් එයාගේ හොරමුලේ හොරනායක අහුවෙනා වගේ මේ විඥානීය ප්‍රතිෂ්ඨාව ලබන්නේ රූපේ වේදනා සංඥා සංස්කාර අපි ක්‍රමයෙන් ක්‍රමයෙන් රූපය අරූපයක් පාටපත් කරගෙන වේදනා සැප දුක් දෙක අතරමැද තියෙන අදුක්කම සුඛ වේදනා කරගෙන සංඥාකරණයක් නොකර ඉඳ අදිස්ථාන කරන නිසා ඉබේ සිද්ධ වෙන්න ගන්නවා කියලා එකට කියන්නේ. අනායාසයෙන් සක්මන වෙන්න ගන්නවා මෙනෙහි කිරීමක් කරන්න නැතුව උනත් යන්න පුළුවන්. පරියංකේදී සමතවත්යෙන් බලනවා දෙවෙනි ධ්‍යාන ගියාම විතක්ක ਵਿਚාරات අහිනවා වගේ. යම් මට්ටමකට ඇවිල්ලා භාවනා භාවනා විශ්ින් යනකොට මෙනෙහි කිරීමකුත් නැතුව යන්න එතකොට සංඥා කිරීම ඊට පස්සේ සංස්කරණය තමයි සකස් කිරීම. මේ තියෙන දෙයට යන්න දෙන්නේ නැතුව මේක දියුණු කරන්න හදනවා. මේක අඩු කරන්න හදනවා. අර පැත්ත තෝරනවා මේ පැත්ත තෝරනවා. හැම එකකින්ම තමන්ගේ ස්වච්ඡන්දේ ක්‍රියා කරනවා. අනේ ස්වච්ඡන්දේ පැත්තක තියලා සංඥා පැත්තක තියලා මේක වෙන දේ දිහා බලන් හිටියොත් ඒකට කියනවා විඥාණයට පිහිටා ධාරණ කියනවා කියන්නේ. විඥාණයට පිහිටන්නේ තැනක් නැති වෙනවා. ඒක තමයි අපි ඔය මේ අත්තිරාග සූත්‍රය කියන එකෙන් එදා ඔය කටකරන්දේ ස්වාමීන් වහන්සේ පෙන්වුවේ. ඒකේ පැති දෙක තුනක් ඒ ස්වාමීන් වහන්සේ සූත්‍ර පිටකයෙන් උද්දෘත කරලා පෙන්නවා. සිව්මැදුරු කවුලුවක දකුණු දිසින් ඉරපායන නැගෙනහිර දිසින් ඉරපායනකොට කොහෙද හිර රශ්මය වදින්නේ කියලා බුදුරජාණන් ශාන්. එතකොට මේ සංඝයා වහන්සේලා කියනවා ස්වාමීන් වහන්සේ බටහිර පිටියේ වැටෙනවා කියලා. ඒකට කියන හොඳයි මහන්නේ බටහිර එතන පිටියක් නැත්තම් ඒ ආලෝකෙට මොකද වෙන්නේ? ඒ ආලෝකේ බිම වැටෙනවා. පොළොව වැටෙනවා. එතකොට එතන පොළොවත් අයින් කෙරුවොත් ආ එතන වලක් වතුර හත් මන්තුවේ වතුර වැටෙයි. වතුරත් නැති වුණොත් ආලෝකේ වැටෙන්න තැනක් නැහැ. ආලෝකේ නොපෙනියනවා. එහෙම නැත්නම් හිතන්නේ ඉර පායනකොට මේන ආලෝකේ යහපැත් තියෙන කවුලකින් ගියයි කියලා එළියට ආලෝකෙට මොකද වෙන්නේ? අප්‍රකාශිතයි. එතකොට අප්‍රකාශිත ආලෝකය තමයි අනිදස්සන විඥානයේ වශයෙන් පෙනෙන එක මොකේක හරි වැදුනොත් මොකේක හරි ගැටුනොත් ඒ ගැටෙන දේ පෙනීම හරහා ප්‍රකාශ වීම හරහා ආලෝකයක් පේන වස්තුවක් පේන. නමුත් ඒක ගැටෙන්න දෙයක් නැත්තම් රූපයක් හෝ වේදනාවක් හෝ සංඥාවක් හෝ සංස්කාරයක් නැත්තම් ආලෝක අප්‍රකාශිත තත්ත්වයටපත් වෙනවා. එතකොට නිකන් අවලංගුණා වගේ. මෙන්න මේ අප්‍රකාශිත තත්ත්වයටපත් වෙන එක කටුකුරුන් සංසීපු අටක තමයි අනිදර්ශන විඥානේ. විඥානේ තියෙන එක නිදර්ශනේ වෙන්නේ ඒක ප්‍රකාශයටපත් වෙන්නේ ඒක පිළිඹු වෙන්නේ ඒක හරියට කියනවනම් රාත්‍රී අවකාශය සම්පූර්ණ ආලෝකයක් තියෙන. නමුත් ඒක වදින්න දෙයක් නැති නිසා අන්ධකාරය අපිට පේන්නේ. ආලෝක අවකාශගත වස්තුවක් තිබුණොත් ඒක දිලිසෙනවා. මොකද අවකාශයේ තියෙන ආලෝකය. නමුත් වදින්න දෙයක් නැත්නම් ආලෝකයට ප්‍රතිෂ්ඨාවක් නැති වෙනවා. න ගාදති කියන වචනේ පාවිච්චි කරනවා. එනිසා රූපේ නම් ගාදණය කරන්නේ ආලෝකයයිල වැටෙන විඥානයයි වැටෙන්නේ රූපේ ගවන් වෙන කම් යන. ඊටසේ අරූපෙට යනවා. ඊට පස්සේ මූල කර්මස්ථානේ බාහිර රූප තියෙනවානේ. ඒ වගේ විඥානේ වැදලා විඥානේ පෙන්වනවා. අන්තිමට ඒවත් ගෙවම් කරලා අන්තිමට විඥානයේ තියෙනවා තමයි. නමුත් ඒක ප්‍රකාශ වෙන්නේ පිළිඹු වෙන්නේ නැහැ. නිදර්ශනය වෙන්නේ නැහැ. අනිදර්ශන தත්ත්වයට වැටෙනවායි කියලා කියන්නේ මේ පැත්තෙන් ආපු ආලෝකය එළියට යනවා කොහේවත් වැටෙන්නේ එහෙමනම් ආලෝකේ නැතුණාවක්. ඒක ආකාසාන ආකාශයේ පද මේ සකුන්තානං පදං තස්සං න උපේති. අහසේ ගිලෙන කුරුල්ලා ගියේ පාර පේන්නේ වෙන ඕනම සතෙක් ගියේ පාර පේනවා. අන්න ඒ වගේ ගිය ගමන යන්න ඕනේ සලකුණක් ඉතුරු නොකර. කපුරු පිච්චිචි තන. හිත සම්පූර්ණයෙන්ම රූපය පදනම් කරන හිත 100%ක්ම රූපේ පදනම් කරලා ඉඳලා රූපෙට ක්‍රමයෙන් ගෙවෙන්න ගන්නවා. ගෙවිලා ගෙවිලා ගෙවිලා ගෙවිලා රූපේ සම්පූර්ණ වුණාට පස්සේ ගෙවුණාට පස්සේ කලබල වෙන්නේ නැතුව මේක භාවනා යන්න පුළුවන් එක තැනක් ආය රූපේ පතන්නත් එපා රූපේ ගෙවම් කරලා හම්බෙච්ච මේ හිස්තන පිළිබඳව දැඩි ප්‍රේම කරන්නත් එපා මේක දිහා බලාගෙන ඉන්න පුළුවන් නම් මෙහෙම පදනමක් නැතුව නැත්නම් අරමුණක් නිමිත්තක් නැතුව සතිය පවත්වන්න අරමුණක් නිමිත්තක් නැතුව විඥානේ පවත්වන්න සංඥාකරණයකින් තොරව දේවල් තියෙන්න පුළුවන් ඒ මොකද සංඥාකරණය කිරීම තමයි කෙලෙසනා කියන්නේ ලෝකේ තියෙන හැම දෙයක්ම නමකින් කැලිසිලා තියෙන කියලා බුදුරජාණන්සේ සඳහන් කළා තියෙනවා. ඒ නිසා යමක් උපදිනකොට සංඥාවක් ඇතුව නෙමෙයි උපදින්නේ. ආශාසය උපදින්නේ ආශාසය කියන්නේ හඳුනා ගන්න බැරි තරම් සියුම්ම. අන්නේ හඳුනා ගන්න බැරි තැන කියලා හඳුනා ගන්න පුළුවන් තැනපත් වෙන තැන තමයි අපි සංඥාව වැඩ කරන්නේ. ඒක ගුරුසු භාවනා නොකරන කෙනා ගොඩාක් ගුරුසු වෙනකන් හුස්ම අහුවෙන්නේ නැහැ. හොඳට භාවනා කරන කෙනා ඉතාම ඊලාවට හුස්ම එනකොටම පේනවා. ඒ වගේ හුස්ම ගෙවිලා යනකොටත් භාවනා නොකරපු එක නම් මගට යනකොටම දැන් හුස්ම ඉවර කියලා අතාරිනවා. ප්‍රස් ආස්වාසේ. නමුත් භාවනා කරපේ ගන්නට ඒක හිමීට හිමීට හිමීට තව ජවනික රාශියක් යනවා පේන. අන්නේ ඒකටසේ තමයි සතිය වැඩේ. වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න වැඩෙන්න මේක ගෙවිලා ගෙවිලා නොපෙනී ගියාට මනුස්සය නැති වෙන්නේ නැහැ. මේක පෙන්වන්නට ලස්සන කතාවක් බුරුම ස්වාමීන් වහන්සේ කියනක ලංකාවේ විච් එකක් වෙන්න ඇතිලු. මේක මේකටම කියපුවොත් අපේ කතාවද දන්නේ නැහැ. හිඟන්නේකොයි හිඟන්නේකොයි යාළු වෙලා තියෙනවා. අරගෙන හිඟන්නේ ගැබ් බැනගෙන. ඊට පස්සේ හිඟන්නේ කිව්වලු දැන් මෙහෙම වැඩේ මට දොළ දුකක් තියෙනවා. මට මේක සන්තෝෂ කරන්න ඕනද? එයින් කියන්න විදියක් නැහැ කිව්වලු. ඉතින් හිඟන්නේ නැති ලව් කරනවනේ. බඩ දරුගවත් මෝරවලු මට රජගෙදරින් බත් එකක් ඕනේ කිව්වා. දැන් හිඟන්නන්ට කොහෙද උණු බත් හිඟන්නන්ට කොහෙද රජ බත්. හිඟන්න දැන් හරි අප්සෙට්. ඊට පස්සේ ඉතින් දැන් මේක සන්තෝෂ කරන්න තෝරන නිසා මේක ගිහිල්ලා හාමුදුර කෙනෙක් වගේ පින්නපාත මේ තුරක් පුරවගෙන විස බාලා දැන් පින්නපාතේ හාමුදුර යන වෙලාවක රජ ගෙදෙට්ට ගියාලු. ඒ රජුරෝ කට්ටියට බෙදන ගමන් රජුරෝණු බෙදලා මොකක් හරි තේරෙනවලු රජුරවන්ට. රජුරණ තේරෙනවා මේ මිනිස්සයා මේ අපේ පැත්තේ මිනිස්සු නේ ගුරුවරයෙකුත් නැහැ ආවා ඉතින් ආගන්තුක එනවනේ රජුර හිමීට පිටත් කරාලු දූතෙක් ඒ කියන්නේ මේ ඔත්තුකාරයෙක් මනස මොකද කරන්න කියලා බලන්න. ඉතින් මේ හිඟන්න ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා ඉතින් හුඟක් ඈතකට ගිහිල්ලා අම්බලමකට ගොඩ වුණාලු. ගොඩ වුණා පස්සේ සිවුර ගලවලා දාලා අර හිඟ නැඳු බැඳගෙන අර ගෑන කන්න දීලා කළු මගේ ඥානෙ නිසා බේරුණා. මේ කාලා දරුවා වදපන් කියලා ඔත්තුකාරය ළඟකටම කියලා බලහිනුට ඔත්තුකාරයට හරි අනුකම්පාවක් ඇති වුණා. කරපු හැඩේ දැන් එහෙම තමයි ISIS කට්ටියත් කරන්නේ. මෙහෙට එනකොට ඉන්නේ සිවුරක් දාගෙන ඉන්නේ. ඉතින් අපේ කට්ටිය වැඳලා දෙනවනේ පින්න පාදේ. ගඳ තේරෙන්නේ නැහනේ මෙයා ඇත්ත හාමුදුර කෙනෙක්ද නැත්තේද කියලා. රජුරුවන්ගේ ඒක තියෙනවා. රජුරුව හැම වෙලාවෙම බලන්නේ හැම කෙනෙක් දිහාම බොහොම සැකෙන් බලනවා. රජුරුවන් ඕන ජීවිතේ බේරගන්න. ඉතින් දැන් මේ මේ ඔත්තු වර තද අපහසුකටපත් වුණාලු. දැන් මේ කියපු ගමන් ගෙනලා අරුගේ ඉසගසා දානවා. එහෙම නැත්තම් දැන් ගිය කාරණාව ඇති වැඩකොත් නැ රජුරු ඔත්තුකාරයව ඔත්තු සැක කරනවා. වෙන මොනවාද? දැන් ඔත්තුකාරයට සිද්ධ වුණාලු මේ හොරත් බේරලා, දරුගැබත් බේරලා මොකද කරන්නේ? ඊට පස්සේ හොඳ වෙලාවක් බලලා දිවෙන්නසොන්ට පොඩ්ඩක් කතා කරන්න ඕනේ කියලා නික අර ඔත්තුව කතාව වැත්තක දාලා ඉතින් රජුරු දන්නවනේ මූලක බඩු තියනවායි කියලා දැන් ඔත්තුවක් තියනවායි කියලා එන්ස්කලු පුදුම වැඩක් නේ පුදුම වැඩක් නේ එදායි ආඳුරු විශේෂම තමයි කිව්වා ඇත්තමයි ඉතින් රජුරු හිතානට මේක හොරෙක් කියයි කියලා නෑ ගිහිලා ගිහිලා එක තැනට ගියාට පස්සේ සම්පූර්ණ වර්ණේ වෙනස් වුණා කිව්වලු වෙන දෙයක් වාටපත් උනා කිව්වලු. උඹ දැක් දැක්කද කියන්නේ මගේ ඇස් දෙකට දැක්කනේ. ඒ බලන්න හිතා දාන ටික දීගත් හම්බෙච්ච ලොකු වටන දෙයක් නේ. ඒක වා වර්ණේ වෙනස් උනායි කිව්වා. කතාව ඇත්තනේ. <laughs> වර්ණේ වෙනස් වෙලා තියෙන්නේ. සංඥාවෙනේ ප්‍රශ්නේ තියෙන්නේ. අපි ඕනේ දුක් වේදනාවට සැප වේදනාවක් කියලා දැම්මොත් සැප තමයි. ප්‍රසූත වේදනාව හරිම දුකක්. මාතෘත්වය ලැබෙන්නේ නැහැ නේ. එනිසා ප්‍රසූත වේදනාව මාතෘත්වයට සංකේතයක්. ඒ නිසා කියනවා විද්‍යානේව විජානಂತಿ විද්වජන පරිශ්‍රම නහි වන්ද්‍යා විජානಂತಿ ගුරුවම් ප්‍රසව වේදනං කිය. මේ භාවනා කරලා එහාට ගිය විද්වතාවට විතරයි තේරෙන්නේ භාවනා කරන කෙනෙක් විඳින දුක. අනික කාටවත් දෙන්නේ නැහැ. යකෝ කාලා බීලා කරගන්න තියෙන මොනවට මේ තට මොනවද කරන්න බැරි දෙයකට කියලා මිනිස්සු අපහසෙට ලක් කරනවා. නමුත් විද්වත් ජනතාව දන්නවා මේ එහා පැත්තට යආගන්න කරන සටන විශේෂයෙන්ම විඥානයේ කෙලි අල්ලන එක කියන එක කොහොම ඔත්තු බලනවද කියන්න බෑ. මොකද මෙයා ඒ තරම්ම දෙකට බෙදලා ආණ්ඩු කරනවා. විද්‍යානය විජානන්ති විද්වත් ජන පරිශ්‍රම. නහි වන්ද්‍යා විජානන්ති ගුරුවම් ප්‍රසව වේදනා. වඳ ගෑණිකොට කවදාකවත් ප්‍රසව වේදනාව විඳින්න හම්බෙන්නේ නැහැ කියලා තියෙනවා. නම්බුවක් නැහැ නේද? වඳ ගෑණි කියන්නේ සමාජය විසින් පහත් කරපු જાතිය. ඒකිට කවදාවත් ප්‍රසව වේදනාවක් නැහැ. ප්‍රසව වේදනාවක් දැනේ අම්මා කෙනෙක් විතරයි. ඉතින් ඒක නිසා ඒ ඔර ඔත්තුකාරයාගේ වගේ ඔත්තුකාරයාට ප්‍රශ්න තියෙන දැන්. ඔත්තුකාරට ගිහලා කියන දේනාචාරි පුදුම වැඩක් උනේ ගිහිල්ලා ගිහිල්ලා ගිහිල්ලා මට එපා වෙනකන් ගියා. මහත් අන්තිමට ගියා ගියා යා එක තැනකට ඇතුළු වුණා. ඒතුළු පස්සේ වර්ණ වෙනස් වුණා. රජුරෝ කෑවා. ඔය වාගෙම අපිට පුළුවන් නම් සැප වේදනාවට දුක් වේදනාව කියලා කියන්නේ දුක් වේදනාවට සැප වේදනාව කියලා කියන්නේ ਸਰවඥාන්සේ එකතු වෙන්නේ. හැබැයි නිකම්ම නෙවෙයි. ਸਰවඥාන්සේකට උපක්‍රමය කියලා දෙනවා. මම මේ කතා කරන විඥානං චෛතන්‍ය තමයි. ඒකෙදි පෙන්නනවා අපේ හිත කියන්නේ හිස්තනකට ගියා. හිස්තන ගියාට පස්සේ දැන් මම දන්නවා මේක මේ ප්‍රතිපදාව හොඳ දැන කෙලෙස් අඩුතන කියලා ඕන එක පාට සද්දයක් ආවයි කියලා. එතකොට අපේ හිස්තන කඩලා යනවා. අපිට තද්දත් එක තරහ යන එක නිදිද්ද වෙන්නේ. දැන් අර හිතියේ හිස්තැනක බව හිස්තැනේ දන්නේ සද්දයකට කැඩනවා. කැඩිච්ච ගමන් සද්දයකට ගිහලා දැන් ওই සද්දයත් එක්ක උරුට්ට වෙනවා මිසක්කා මේ සද්දය අහන්න ඉස්සෙල්ලා මං කොතනද හිටියේ ඒක බාධක සංඥා ඝර්ෂණ නිරතනක් කියලා වැටහින්නේ නැහනේ. නමුත් කවදා හරි අපි පුහුණු කරන ගියොත් සාරිපුත්‍ර සාංශ කියන දෙයට අහලා සද්දයක් ඇවිල්ලා හිත කැඩුනට පශ්චාත්තාප නොවී ඉඳ අනේ ඉදාට තේරෙයි දැන් සද්ද නිසා මං කැළඹිලා වස්චාත්තාප වුණාට මම මේ සද්ද නිසා තමයි දන්නේ ඉඳලා තියෙන විවේකයක් කියලා. නැත්තම් විවේකයෙන් ඉඳදී විවේකේ දන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ සද්දේට ද්වේෂ නොකරන කෙනාට දැනගන්න පුළුවන් මේ සද්දෙන් මාව කුප්පලා ගත්තේ නැත්තම් මං අර විවේකිනකොට විවේකේ අඳුරන්නේ නැහැ. දැන් විවේකේ අඳුරන්නේ අවිවේකේ ආපු නිසා ඒ නිසා අවිවේකයේ නිමිත්ත පණිවිඩකාරය තමයි සද්දේ. ඒ නිසා සද්දේට වෛර නොකර සද්ද නිසා මේකුණයි කියලා දැනගත්තොත් එකක් තමයි ආනිසංශ එන්න තියෙන ද්වේෂය නැති වෙනවා දෙක ආයසරයක් විවේකයට යන තියෙන ඉඩ වැඩි. සද්දයත් එක්ක කුරුට්ටුලා දෙදක විතර මේ කවුද මේ සද්ද කිරුවේ ඔක නැති කරන්න ඕනේ කියලා අපි ඒකට පැටලලා ගියොත් අපිට විවේකයට යන්න බෑ. අපි හිත ඇවිස්සෙනවා. ඒකට මුල තමයි අප්‍රසාදේ. අප්‍රසාදේ ඇති නොකර ප්‍රසාදයක් පහල කරන්න පුළුවන්. මම විවේකයේ ඉන්නකොට විවේකයේ ඉන්න බව දැනගන්නම් අවිවේකයේ පොඩ්ඩක් පෙන්වන්න ඕනේ. අවිවේකයට ඇති අවිවේකයේ පෙන්වන්න ආපු දූතයා සද්ද වේදනා විචවිලට අප්‍රසාදේ විනෝට ප්‍රසාදයක් ඇති කරන්න එක තමයි හිඟන්න වෙනෝට කියනවා. ඒ මිනිස්යාගේ වර්ණ වෙනස් උනායි කියනවා. හිඟ මේ මේ හාමුදුරු සිවුරු සිවුරු ගලවලද ඒක හිඟ නැන්දුවක් අඳගත්ත දෙවෙන්නාන්සි කිව්වොත් රජුරෝ මරනවා. කිව්වේ වර්ණ වෙනස් උනායි කියලා අන්නේ වගේ ඒ කරදර කරන වේදනාව හිතවිල්ල සද්දය ප්‍රමෝදයට හේතුවක් කරගත්ත දවසේ අපිට තේරෙනවා පැමිණි දුක් පැනිරහයි කරගන්න එක අපි මෙතෙක්කල් කාටද චෝදනා කරේ. එතන පැහැදිලි චෝදනා කරනකොට සද්දෙට හෝ සද්ද ඇති කරන එකට ආත්මයක් දෙන්න වෙනවා. ඒකෙන් Tamanටත් ආත්මයක් දෙන්න වෙනවා. ඒකල කියනවා මං භාවනා කරන එක නාරයක සද්ද කරන එක ආරයක සද්ද කරන එක ආරණ්‍යයට ගැලපෙන්නේ මට නම් නම්බුවක් දෙන්න ඕන ඔටුන්නක් දාන්න ඕන මම හොඳයි කියන්න ඕනේ. මෙන්න මේ ආත්ම සංඥා මොකොත් නැතුව මේ සද්දේ කරදරේ නිසා තමයි මං හිටපු විවේකේ දන්නේ කියලා. දැනගත්තේ සාපේක්ෂව කියලා. සද්දෙට කරදර නොවි ආයත් විවේකයට යන්න ගියොත් ඒතං සන්තං ඒතං පණිදං යද්දං උපේක්ඛා කියලා අර හිටපතන්ට යන්න පුළුවන්. ඒකට ආනිසංස රාශියක් තියෙනවා. අර දුක දෙන දේ සැපක් බවට පත් කරගන්න. ඒක භාවනාව නෙවෙයි. ඒකට ණය විපස්සනාව කියලා කියන්නේ. තර්කයක්. අනුමාන ක්‍රමයක්. ඉතින් මේක තමයි දිග්ගතොම සරුවචනාංශේ උගන්වපේක සාරිපුත්‍ර සාංශේ ඔය පමාදේ න කම්පතිචි සති බලං කියලා ප්‍රමාදයට වටනවා කියලා කම්පා වෙන්න එපා. කම්පා වෙන්නේ නැතුව හිටියොත් ආයේ සමාධියට යන්න පුළුවන් සතියට යන්න පුළුවන්. කම්පා වුණොත් ඒක දිගේ පටලැවිලා කතන්දර ගොතාගෙන හතුරු හදාගෙන ලොකු කෙලසිල්ලක් ඇති වෙනවා. ඉතින් ඒ නිසා මේ විඥානය අපිට දෙන්න හදන කරදරකාරයා. විඥානය අපිට දෙන්න හදන නඩුවට දෙන විරුද්ධ පැත්තේ සාක්ෂිකාරය තමන්ගේ පැත්තේ සාක්ෂිකාරය කරගන්න. ඒක ඥානන්ද සඳහන් කරනවා. හොරුම නම් ඔක්කොම අහුවෙලා තියෙන්නේ අපිට ඔප්පු කරගන්න බෑ නෝ එක එක්කත් එකාට විරුද්ධව කතා කරන්නේ ඒතකොට රජ්ජුරෝ කියනවලු උඹලා එකෙක් ඇත්ත කිව්වොත් ඌට නිදහස දෙනවා අනෙක් ෂේනම් මරනවා කියලා. ඒතකොට පණ තියා ගන්න ඕනේ කරන තමන්ගේ හොරු කණ්ඩායම විරුද්ධව තාක්කි දෙනවා. එයාට කියනවා රජේ සාකි කරු කියලා. ඊට පස්සේ එයාට පොරොන්දුවක් දෙනවා රජේ උඹ උඹත් හොරුකේ හිටියා උඹත් වැරද්ද කාර්යය උඹ ඇත්ත කියපු නිසා ඇත්ත නෙමෙයි. රජේට පක්ෂව සාක්ෂි දීපු නිසා දඬුවම් කරන්නේ නැහැ. ඒ වගේ ජීවිසුමක් රජයට දෙනවා. ඒක තමයි අයෝනිසෝමනසකාරයෙන් හිටපු මේ හොරා රජුරෝ කියනවා මම ඔබට ජීවිත දාණය දෙනවා ඇත්ත කියපන් කියලා. ඒකට ඒ හොරා අනිත් ඔක්කොගේ විතර කියනවා කීපේ ඔක්කොම මරනවා. මේ හොරා ඉතුරු කරනවා. අන්නේ වගේ අපේ හිතේ තියෙන මේ ෂටගතිය හරව ගන්න නැන්නේ පැත්තට හරවන මේ විඥානේ අපිට දෙන්න හදන මේ ලනුව දිහා බලලා මේ දෙකක් කරගෙන වද වෙන්න හදන දේ දෙකක් කියන්නේ නැතුව දුක් වේදනා සැප වේදනා කියන තු වේදනා කියන තැනට බස්ස ගන්න. උණුසුම සිසිල් දෙක කඩන්න නැතුව තේජෝ කියන තැනට බස්ස ගන්න. බරසා හැලු දෙක කියන වෙනකොට පටවි කියන තැනට බස්ස ගන්න. ඒක දෙකම තියෙනවා. එතකොට ඒකට නඩු දාන්න බෑ. පටවියේ බර වෙනකොටද හොඳ සියුම් වෙන හොඳ කියන කේ වෙලාව හැටියට අපේ තියෙන මානසිකත්වයේ පටවි කියන දෙකම. අන්නේ විදිහට මේ දෙකක්ව පාතින දේ එකක් දෙකට බෙදලා පොල් ගෙඩිය ගෙඩිය පිටින් තියෙනකොට ඇස් පැත්තක් අටු පැත්තක් නැහැ. පැලුවට පස්සේ මේක ඇස් පැත්ත මේක උල් පැත්ත වෙනවා. මෙන්න මේ බලන්නේ නැතුව ගෙඩි පිටින් ගැනීම ප්‍රභවය එහෙමම කලල් මට්ටමේම තියෙන එක නම් නාමකරණයක් නොකරන එක විභා බෙදල් පාවිච්චි කරන්නේ නැතුව ගන්න ගියාම මේ ජීවිතේ රණ්ඩුව කියන එක ඉදිරිවාදිකම කියන එක දිපිලක් විතර රණ්ඩු කරනවා කියන එක නැති වෙනවා. ඉතින් මේක තමයි යථාර්ථවාදීකමට සාමී කියලා කියන්නේ. කච්චි වාදයෙන් අයින් වෙනවා. නිකාය වාදයෙන් අයින් වෙනවා. පංගු peerුවෙන් අයින් වෙලා උඹත් එකයි මාත් එකයි කියලා කියනවා. ඉතින් එහෙම කියා ගන්න පුළුවන් උනේ ශාස්ත්‍රුණ වංශ නමක් විදිහට බුදුහාමරන් විතරයි මම මිනිස්සෙක් කියලා කිව්වේ. වෙන කිසිම කෙනෙකුට කියා ගන්න බෑ. ඒගොල්ලෝ කිව්වේ මම දෙවත්වේ මම දෙවියන් ආශිපත් කරපු කෙනෙක්. උඹලට මං වෙන තැනට එන්න බෑ. මම විශේෂයි. උඹලා මේ හුදි ජනතාව. මම දෙවත්වේ. බුදුහාමච මොන જાතියින්වත් දුන්නේ නැණේ කරන්න. දැන් මේ බුද්ධ ආගමක් හැදුනට පස්සේ තමයි බුදුහාමතු උඩ තියලා පුදුමාකාර දේවත්වයක් ආරූඪ කරගෙන බ්‍රහ්මත්වයක් ආරූඪ කරගෙන බුදුරජාණන්සේට මේ වන්දනමාන කිරීමෙන් ඒක පාඩුවක් නෑ වන්දනමාන කරන්න ඕනේ. නමුත් වෙන් කරගත්ත ගමන් ඒක නිවන බුදුහාමරණ අපිට බෑ. අපි ඇවිල්ලා පුරුතඥයෝ අපි හුදි ජනතාව අපිට කරන්න බෑ කියලා අපි විහිං පල්. නමුත් ආරම්භක ශේෂි වශයෙන් මට දෙන්න මේකයි. ඒ නිසා නිබ්බාන සබ්බතෝ පබං කියන හාත්පසම ආලෝකය කියන එක තමයි කියන්නේ. මට හිතෙනවා හිතුවක් ආරමුණු කියන්නේ සබ්බතෝ පබවං කියලා කියන්නේ සියල්ලෙම සියල්ලේම ආරම්භ විඥානය. හොඳ දේ හෝ නරක දේ. උදාහරණ විඥානය අපේ විඥානය කියලා වෙන් කරන්න බෑ. එකම විඥානේ වෙන් කරගත්ත ගමන් පෘථක් පෘථක්. කොටස් වෙනා මේ සමස්ත විඥානයක් තියෙනවා. අඳුරගත්තොත් මම වෙනයි කියලා ඉතින් රණ්ඩු සරුවලේ. නෑ ඔක්කොම දැන් අපේ අපි සංඝයා කියලා කියමු. මේ සංඝයා වහන්සේ නමක් අතින් වැරදක් වුණොත් මරන්නේ. මොකද උනේ කියලා ආලය බේරලා ය හදලා ගන්න එකනේ තියෙන්නේ. පන්දිස් වහන්සේ කියනවා පවුලේ සහෝදරෙක් වැරදි වැඩක් කරනවා. අනික කට්ටිය එකතු වෙලා මරණ තීන්දුව කරන්නේ නැහැ නේ. හදලා ගන්නනේ බලන්නේ. එච්චරයි විඤ්ඤාණ දෙන්න තියෙන උත්තරේ. මොනම විදිහකින් හරි අපි වෙන් කරුවෝ ගම මේ හරි වැරදි හොඳ නරක සාධාරණ අසාධාරණ හැම වෙලාවෙම විඥානේ දෙනවා. ඒ වැරද්ද මගේ කොටසක් කියලා ගන්නවා. එතකොට ඒ හොඳට මේ විපස්සනා භාවනා කරපු මේ ඊරකාරෙක් ගෝයන්කා සිස්ටම් එක කරලා කිව්වලු ලෝකේ කොහේ වැරද්දක් වුණත් ඒකට මම වගේ කියන්න ඕනේ. ඒ වැරද්ද මට ආරංචි වෙන්නේ මම මේකට සම්බන්ධයි. ඒක නිසා ඕන කෙනෙක්ගේ වැරද්දක් මගේ වැරද්දක් ඒකේ යුතුයකම මට තියෙන එක පිළියම කරන්නේ වැරද්ද හැංගීම ගත්තොත් මට පිළියම් කරන්න පුළුවන්. මේ වැරද්ද මේ මිනිස්සු ඇයි එහෙම කරේ? නෑ නෑ ඌ මරන්න ඕනේ කියපු ගමන් අපිට කාදාත් පිළියම්ින්නේ නෑ. අපි ඊට පස්සේ ඩෙක්ලබ් බෙදලා අපි ෆිනිෂර් කාර්යනේ කට්ටි විත්ති කාර්යනේ එහෙම නෙවෙයි. මේ වැරද්ද මගේ කවුරු කෙරුවත් ඒක මම වගේ කියන්න ඕනේ කියලා ඒ වැරද්ද කරපෙන්න නෑ ප්‍රශ්නෙන් බැලුවොත් පැත්තෙන් බැලුවොත් අපිට හිතා ගන්න පුළුවන් මේ මානසිකත්වයට වැටුනොත් ওই විදිහට තමයි තීන්දුව වෙන්නේ. ඒකට මොකද්ද කරන්න ඕනේ කියලා මේ අනුන්ගේ පව් බාර ගන්නවා කියන එක නෙවෙයි මම මේ කියන්නේ. අපිට මේ හැඟීමක් ඇති වෙනවා නම් අපේ සමාජයේ ජීවත් වෙන හැම සමාජිකයෙක්ම හිතින් එකයි කයෙන් වෙනස් කියලා. ගෝසිංග වනේ හිටපු තුන් දෙනා වගේ බුදුරජාණන් සඳහන් කළ ස්වාමීන් වහන්සේ අපි තුන් දෙනා එක හිතින් ජීවත් වෙන්නේ කය තුනක්. අපි කතාබහ කරන්න ඕනේ යාට හැරෙනකොට යාට ඕන දේ මට තේරෙනවා මම ගිහිල්ලා උදව් කරනවා කතා කරන්නේ. කයියේ නෑ. අඳුරේ නෑ. වැඩේ. ඒකට බුදුරජාණන්ට සාන්තියක් ඇති වෙනවා මොකද බුදුරජාණන් එතෙන්ට වැඩි පාර්ලිය වනේ ඉඳලා එතන ඉන්න රංගයා කොයි වෙලාවෙත් අඬනවා. වැසිකිලි භාණ්ඩේ වතුර වාදිනේ වතුර ටිකක් ඉතුරු නැහැ කියලා මැරෙන්න ගහගන්න විනයවාදී ධර්මවාදී කියලා බුදුසසුනේ දෙසරයක් කිව්වා. ඕක ඔච්චර ගණන් ගන්න දෙයක් නෑ නෑ නෑ නෑ. ඒක ලේසියෙන් වෙන්න බෑ. වැසිකිලිය වතුර තිබ්බොත් වාදී වතුර තිබ්බොත් මදුරු හැදෙනවා. මදුරු ඩෙන්ගු හැදෙනවා. ඩෙන්ගු හැදෙනවා භයානකයි. ඒක රජයෙන් ඇවිල්ලා දඩ ගන්නවා. එහෙනම් වතුර ඉතු ගන්න බෑ. ඉතින් අර මම වතුර හැදෙන්න පැය 6ක් නතර වුණොත් ඊගාමනස ගන්නකොට වතුර ටික ඉවර වෙනවානේ. තමුසලා මොනවද මේ විනය හදන්න හදන්නේ කියලා. නෑ නෑ නෑ තමුසලා ධර්මය දැනගත්ත විනය දන්නේ. අර මේ තමුසලා ධර්මය දැනගත්ත විනය දන්නේ. ඕන්න බෑ. බුදුරජාණන්සිට කියන අන්තිමට ඒ දෙපිරිස භාග්‍යතුන් වහන්සේ මේ කරදර වෙන්න එපා. අපි විශ්න ගන්න භාග්‍යතුන් වහන්සේ පැත්තකට වෙන්නයි කියලා. කොච්චර ඔලමුලද කියලා බලන්න. ඒ දෙපිරිස බීච කට්ටිය කියනවා භාග්‍යතුන් වහන්සේ මේකට වෙලා ගන්න එපා. ඒක අපි විසඳගන්න. ඊට පස්සේ සර්වඥාන්සේ පිටත් වෙලා යනවා. පස්සේ කොසල් රජු ඇතුළු කට්ටියව කතා වෙලා කන්න දෙන්නේ නැතුව අතාරින. ඔච්චරයි ඔය රණ්ඩුවර තියෙන එකයි. වෙන මොකක්වත් හම්බ වෙන්නේ නැහැ. කොයිද සර්වඥාන්සේ කියේ සර්වඥාන්සේ කියේ තරහ වෙලා. අපේ වචනේ කියනවා. ඔක්කොටම මුල බොණේ කා කියලා බයිනවා කියලා බයිනවා ලොකු අක්කා ඒ නිසා මම යනවා යන්නට එනවද මා එක්කා කියලා යෝනික තරහ වෙලා යනවා කන්න නැති උනොත් කට්ටිය එකතු වෙලා බුද්ධ දර්ශන හොයාගෙන එනකොට යන්නේ ගෝසිංග වනේට ගෝසිංග වනේ අනිත් පැත්ත කියනවා. අපි තුන් දෙනා ස්වාමීන් වහන්සේ හිත එක හිතින් ජීවත් වෙන්නේ. කයින් වෙනස් වෙලා. මේ එක හිතට දැන් කාලේ දාලා තියෙන නම තමයි යුනිවර්සල් කොන්ෂස්නස්. පොදු මනසක් අපිට තියෙන්නේ. එහෙම නැත්නම් බටේට මානසික විද්‍යාව කිව්වා උඩු හිතෙන් වෙනස් වුණාට යටි හිතෙන් අපි සමානයි කියලා. ඒ කාල්මා මේ ෆ්‍රොයිඩ් මේ උඩු හිතේ ඉඳලා යටි හිතට යන මාර්ගයේ කැපීම තමයි කිව්වේ රූපේ ගෙවම් කරනකොට පේන අරූපෙට අවදි වෙන එකට කිව්වේ උඩු හිතේ ඉඳලා යටියට බිංගයක් කපනවා කියන. ඒකේ යටටත් යන ආය උඩට එන. ආයටට යන ආය උඩට එන. ඊට පස්සේ පස්සේ ආපු කාල්ජුන් කතා කරලා කිව්වා උඩු හිත වශයෙන් අපි රුචර්ජිකම් වෙනස්, ඥාන පිරිම් වෙනස්. යටි හිතින් අපි ඔක්කොම සමානයි. උයි මොනවා නොදෙන තැනට ගියාම බුදුහමරුත් තමයි ඉන්නේ. මමත් එතන තමයි ඉන්නේ. ඒ නිසා එතෙන්ට යන්න ඕන නම් බුදුන් කවුද කියලා දැනගන්න ධර්මයේ මොකද්ද කියලා දැනගන්න මේ දන්න ශේෂ්ත්‍රේ පන්නන්න. පන්නලා නොදන්න ශේෂ්ත්‍රයට ගිහිලා සද්ධාවෙන් ඉන්න එතෙන්ට වෙලා. සීලය රැකලා ගන්න. ඊටේ තියෙන බව දැනගන්න. සතියෙන් ඉන්න බලන්න නොදන්න ශේෂ්ත්‍රේ ඉන්නේ කියලා. එතනයි නිවන තියෙන්නේ. එතෙන්ට යනකොට පේනවා අපි කොච්චර අසහනකාරී වෙනවද කියලා. මේ දන්න කුණුහරුපේ හොඳයි, දන්න ආතතිය හොඳයි, දන්න ගෑණි, දන්නයා කා හොඳයි, නොදන්නයා කාට වැඩිය කියලා. අපි දන්න දේ හරහා දන්න දේ නරකන ඡනෙවේ මම මේ කියන්නේ. දන්න දේට නොදන්න දේට වඩා ප්‍රිය කිරීම නිසා අපි දන්න දේට ඉබේ ඇදලා යනවා. ගිය ගමන් උදේට කසපාර 100යි, දවල්ට කසපාර 100යි, රාත්‍රීට කසපාර 100 වගේ විඥානේ පහර දෙනවා. නොදන්න දේටත් ඒ වගේම ඉඩ දෙන්න. ඒකට දන්න දේට කියන්නේ උඹ බම්බු බබා. මම එනවා මේ. ඒක නැතුණයි කියලා ආයෙ දන්න දෙයට යන ප්‍රශ්නයක් නැහැ. නොදන්න දෙයට කියන ඔබ බම්බු හපම යන දන්න දෙයට කියන. මෙන්න මේ දෙන්න එකට එකක් අහුවෙන්නේ නැතුව එකනා එකනාට සාපේක්ෂ වීම තමයි මේ විඥානේ පුහුණු කරනවා කියලා කියන්නේ සැප වුණත් දුක වුණත් ජය වුණත් පරාජය වුණත් යසස වුණත් ආයස වුණත් අඩු ගානේ මූලධර්ම වශයෙන් තේරුම් ගන්න කියලා. ඉතින් මේකට මේකෙන් නම් ධර්ම දේශන හමාර කරන එක හොඳ නැහැ. නමුත් කියන්න පුළුවන් මේකට පස්සේ Hindu ආගමේ අද්වෛතය කියලා වචනයක් හදාගත්තා. ද්වේතාවය කියන එක බුදුජානනාංශයෙන් පෙන්වන විඥානය යන්නේ සෙල්ලම ද්වේතාවය හරහා. අරගොල්ල අද්වෛත වේදාන්තය කියලා එකක් හදුවා. දෙක එක් වෙන් වෙන්න ඉස්සලා තියෙන తত্ত্বය අද්වෛතය. ඒක තමයි නිවනට නැත්තම් විමුක්තියට කිට්ටුම තැන කියලා. ඒ ගැටේ තාම බෞද්ධයට ගලව ගන්න බැරි වුණා. ශංකරාචාර්ය ගැහුවේ ඉන්දියාවේ සම්පූර්ණම බුද්ධ ධර්ම ඉවර කරා. ධර්මයන්නේ දෙක දෙක වෙන් කරගෙන යන්නේ කියලා අන්තිමට කියනවා දෙක තියෙනකන් දුකයි ද්වේතාවේ තියෙනකන් දුකයි. ඒ විඤ්ඤාණයට ප්‍රතිෂ්ඨාවක් නොලබන විදිහට රූප වේදනා සංඥා සංකාර ගෙවන් වෙනකන් ඉන්න. ඒලා අලුතෙන් බිහි කරන්න එපා. පැල කරන්න එපා. ටැග් ගහින දෙන්න එපා. එහෙම යන්න හරි. පුනබ්බවයක් නැති වෙන තැනට යන්නේ. අරගොල්ලේ අතරමැදට අද්වෛතය කියන එකක් දාලා ඒ විස්තරේ බැලුවොත් මොනම තාලකින්වත් වැරද්දක් හොයන්න බෑ. අද්වෛත වේදාන්තය කියලා. ඉතින් ඒක අදට මේ වෙනකොට Hindu ආගමේ ඔය රමණ මහරිෂි ඉතින් ගියාම ගුරු දේවපාද කවුද කියන එක දීලා තිනවා මේ මේ මහා භාරතේට අර්ථකථනයක් මොන විදියෙන්වත් වෙන් කරන්න බෑ මේ මේ පෙන්වන්න හදන අනිදර්ශන විඥානයේ අද්වෛතයයි. ඉතින් ඒක කියාට පස්සේ තේරෙනවා ඒක මේ මේ තර්කයෙන් ලං කරලා තිනවා වාදයෙන් ලං කරලා තිනවා ඒතර භාවනා කරන යන කෙනා වුණත් මත් වෙන තරමට යනවා. මත් කරාට පස්සේ බුද්ධ ආගම තියෙන Hindu ආගම ඇතුලේ වගේ දැන්. අද්වෛත වේදාන්තේ දමු මෙතන මේ අද්වෛත කියන්නේ නෙවෙයි කියන්නේ ද්වේතාවේ ඉක්මවීමක්. ඒක තමයි ඔය ඥානানন্দ සාංශේ ද්වේතානුපස්සනා කියලා සූත්‍රයක් තෝරාගෙන තියෙන්නේ මේ සුත්තනිපාතේ. හැම තැනදීම පෙන්නනවා මේක ඒකාන්තයක් මේක ඒකාන්තයක් දෙක මැද්ද තමයි විඥානය තියෙන විඥානයේ කට්ටිපණින්න ඕනට මේ දෙන්න නටවනවා බොයි දෙන්න නටනකොට මේ ක්‍රියාකාරකම් කරන හොරමුලේ නායකයා පොඩ්ඩක් බලපන් හොඳ සහ නරක දෙක අතරමැද මේ විඥානයේ අඳ නැන්දිල්ල රජගෙදෙට ආපු හිඟන්න භික්ෂුව හිඟන්නේ පාටපත් වෙනවා කියන ක්‍රමයේ හැටියට තමයි රජුරෝ තේරුම් ගන්නේ දෙයන්නට ඈතකට ගිහිල්ලා 아무තු තැනකට ගියා. ඊට පස්සේ වර්ණ වෙනස් වුණා. අර විදිහට කිව්වනම් මේ මේ යකසිවුර ගලවලා හිඟනෙන් ගත්තයි කියලා වෙනස්. අන්න අර විදිහට අර දෙන වචන හැටියට මිනිහාගේ ජීවිතෙත් බේරනවා ඔක්කොම වැරදෙනවා. අන්න ඒ වගේ අපි දෙයක් දිහා ආරූඪ කරන නම් සංඥා ටිකෙන් තමයි මුළු කතාවම ගෙතෙන්නේ. අපි මේ මවාගත්ත ලෝකේ සම්පූර්ණම ඇවිල්ලා තියෙන්නේ අපි ආරූඪ කරන සංඥාම. ඒ නිසා යන් සංජානාති තං අභිරමති හැඟීමක් ගත්තොත් ඒක අභිරමණය කරනවා. සංජානනය අභිජානනය කෙරුවොත් තාත්පසීම දැනගත්තොත් ආයෙක අභිරමණය කරන්න දෙයක් නැහැ. ඒකට අපිම අපි දීපු පට්ටම් නැහනේ. ඒ නිසා අපිට ආරසා කරන්න දෙයක් නැහැ. ඒක ඒක විසීම තුච්චයි, රිත්තයි. ඒ නිසා දකින්නේ තුච්ච භාවයේ රිත්ත භාවය බය වෙන්නෙත් නැතුව නංවනන් දීලා අභිෂේක කරන්නෙත් නැතුවපත් කිරීම විඥානය පිළිබඳව හොඳ ආරක්ෂාකාරී පියවරක්. අපිට පුළුවන් වුණොත් අපි අනිත් දවසෙත් මේ මාතෘකාවම ගනිමු. මේ හදාගත්ත පදනම් මත ගොඩාක් ඈතකට ගෙනිච්ච සූත්‍ර රාශියක් මේ කටුකුරුඳ සාන්නිසිතින් එලි කරලා තිනවා.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 දැන් අපි දේශනා නිම කරන්න ඉස්සෙල්ලා ඒ සම්බන්ධව කිවිතු කලිසුදයක් තියෙනවා නම් අපි ඒකට සුළු වේලාවක් අරගෙන ධර්ම සාකච්ඡාවක නාමයෙන් එහෙම නැත්නම් අපි තවදා ජාති ගාථා සජ්ජායනා කිරීමේ සතිವಾರ නිමාව දකින්න බලාපොරොත්තු වෙනවා. අවසරයි. මේ අරුපේ වටින ස්වාමීන් වහන්සේට ඒ වෙලාවේදී ඒ කියන්නේ මේක තුල විපාක මට්ටමින් බැලුවොත් අපිට ඒක හේතුඵල වාදයක් පැත්තකින් බලන්න පුළුවන් විපාක විදියට. එහෙමයි. මේක හැම දෙයක්ම වාගේ දුක සැපේනවා නම් මේකේ විපාකයක් කියන මට්ටමින් බලනකොට තව ටිකක් කියන්න බෑ විපාක මට්ටමින් බලනවා කියලා මොකක්ද අදහස්? කියන්නේ ස්වාමීන් වහන්සේ අපිට සැප දුක එනවා යසායස මේ හැම දෙයක්ම ඒ වෙලාව විපාකයක් කියන මට්ටමින් බලනකොට අපි පෙර කරපු දෙයක් කියලා කියන්නේ පෙර මේක හේතුඵල ධමයක් නිසා වැඩ කරනවා කියන ගතියට ඒක හේතුවක් වෙනවා ඒකට ඒ අරූපේ උපදවා ගැනීම සඳහා කරන ප්‍රතිපදාවත් හේතුඵල ධර්මයක්ද නැත්නම් තමන් විසින් කළ යුත්තක් ඒකත් හේතුඵල බයින භාවනා කරන්න ඕනේ නැහැ අරූපත් සම්නාස ඒ කියන්නේ කරගෙන යද්දී උත්සාහය වීරිය කියන එක තිබිලා ඒ දේ එකතු වෙන්නේ. ඒකට අර්ථකථන දෙන්න උත්සාහය වීරිය සහ හේතුඵලවාදී කියන එක දෙකක්. කොහොමද අපි ඕක ගැට ගහන්නේ? අද ගොඩනෙක් තුන් හතර දෙනෙක්ම කියනවා භවනා කරන්න ඕනේ අරූපේ තියෙනවා. ඒක සමාදන් වෙන්න වැඩේ හරි කියලා. ඉතින් කට්ටිය හරි කැමති ඒකට. භවනා කරන්න ඕනේ. පීරියක් කරන්න ඕනේ. ශ්‍රද්ධාවක් ඕනේ. යන්න පුළුවන් කියලා. ඉතින් එතෙන්ට යනකම් ඒ කතාව හරියන්නේ නැහැ. නංගම් ප්‍රයත්නයක් තියෙන. ප්‍රතිපදාවක් තියෙන. වැඩ පිළිවෙලක් තියෙන. කොතෙන්ද යනකම් ප්‍රයත්න කරන්නේ නැද්ද? කොතෙන්ද නතර කරන්න කොන එක විතරයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ ප්‍රතිපත්ති ව්‍යාප වීර්ය කරන තාකල් ශද්ධා කරන තාකල් සතියට කරන තාකල් හේතුඵල දීලා බෑ. අදපන් වෛරෝ යන්න ඕනේ. කිල්ල ගිල්ල ගිල්ල යන්ත්‍රේ කරකවන්න ඕනේ. කර කොතනින්ද ක්‍රෑන්ක් එක අයින් කරන්න ඕනේ. එන්ජින් එක දුවන්න පටන් ගන්න සෙල්ෆ් ප්‍රයිම් වෙලා එන්න හදන්නේ කොතනින්ද කියන එක තමයි අපි අපි ඔක්කොම පෘථජන ලෝකේ එතන ඉන්නේ. ඉතින් ඒක නිසා කොතෙන්ද යනකම් තල්ලු කරනවා එතකම් වීර්ය අවශ්‍යයි. එතකම් ප්‍රතිපදාව අවශ්‍යයි. ඒක හේතුඵල බයිලා බෑ. එතකන් තල්ලු කරන්න ඕනේ. ඊට පස්සේ දැන් එන්ජින් එක කට කට කට කට දුවන්න පටන් ගන්නකොට ඔය කරකොන ක්‍රෑන්ක් එක දැකලා තියෙනවා අර අක්සි දණ්ඩය කියලා එකක් තියෙන ඉස්සර කාර් ස්ටාර්ට් කරන්න තිබුණේ. මෙහෙම හැඩයක් තියෙන එක. කරකොලන්නේ කරකොල එන්ජින් එක ස්ටාර්ට් කරන්නේ. ඩීසල් එන්ජින් එකේ ප්‍රෙෂර් රිලීස් කරලා කරකොල කරකොල එන්ජින් එක අදින්න ගත්තොත් මේක කරගෙන පාට පපුවේ වදිනවා. හදලා තියෙන ඒක ඒ අතර කරන්ට ලූස් වෙන්න හදලා තියෙන. දැකලා තියෙනවද? ක්‍රෑන්ක් එක දාලා කරකවනකොට මේ අතට අල්ලත හැකි. එන්ජින් එක දුවලා අරට ස්පීඩ් වෙච්ච ගමන් ලොක් වෙලා එළියට පනිනවා. මේක නැත්තම් ඒ ක්‍රෑන්ක් එක මෙහෙම බර දාලා මෙහෙම අල්ලනකොට මැවිල්ල වැදුනොත් එහෙම එන්ජින් එකේ වේගෙට ඉතුරු වෙන්නේ නැහැ මුකින්. කරකවන්න ඕනේ කරකවනකොට එන්ජින් එක ඇදපු ගමන් අරක විශේෂ තාලට හදලා තියෙන. ඒක මම ඒක නෙමෙයි කියන්න ඕනේ මේ භාවනාවට ඕන එක නෙමෙයි මම මේ කියන්නේ ගුණවර්පය. <laughs> මේ ඇති මේකේ. එන්ජින් එක කරකවලා දෙනකන් දිනක ගඩකට ගාලා අල්ලනකම් කරකවන්න ඕන. නිකන් ඔය ඉස්සර තිබුණ නිසා සෙල් ස්ටාර්ටර් නැහැ. දැන් අපි V භාගේ V V කෝඩි භාගේ අරයි යනවා. කියන්නේ හබුසල් භාගේ. එන්නේ ගියarpසෝ ගන්නුරුවේ තිබුණේ V අම්බරණ. අපි හැතැම්ම තුනක් කරේ තියාගෙන යන්න ඕනේ. ඔක් ගෙදර ඉඳලා මෝලේ කොටන එක ලාභයි. ඇත්තටම. එතින් ගියarpසේ ඒක නා කිය ඌ කියන මහත් පුතා එනවා ඔක එන්ජින් එක ස්ටාර්ට් කරගන්න කියලා. ඌ ප්‍රෙෂර් එක රිලීස් කරගෙන ඉවරලා කරකවන්න කියනවා. ඉතින් අපි දඩඩ දාගෙන දෙපැත්තේ දාගෙන අර ක්‍රෑන්ක් එක දාලා කරකවනවා ඉතින්. අපේ ගායයට. ඇත්තටම සල්ලි දෙන්න වටිනවා. අපි එන්ජින් එක ස්ටාර්ට් කරනවා. ඌ එකපාර ගාන්න කරවල ප්‍රෙෂර් එක අතාරිනවා. ඊට පස්සේ දඩඩ බඩ දඩඩ බඩ දඩඩ බඩ දඩඩ බඩ දඩඩ බඩ දඩඩ ගාලා දුවන්න ගන්න. එතින් ගියාට පස්සේ බලේ දෙන්න ඕනේ. එතින් නිකන් ප්‍රෙෂර් රිලීස් කරලා ප්ලයි වීල් එක කරකවන්නේ. කරකවලා කරලා ගියාට පස්සේ ප්‍රෙෂර් එක දාවට පස්සේ බර අල්ලනවා. ඊට පස්සේ ක්‍රෑන්ක් එක ඕන්නේ. ඉතින් කොතෙන්ද නිකන් කරකවන්න ඕනේද? කරකවනකම් ප්‍රෙෂර් රිලීස් කරලා තියෙන්න ඕනේ. ඊට පස්සේ ගානට ෆ්ලයිවීල් එක ආවට පස්සේ ප්‍රෙෂර් එක දෙන්න ඕනේ. තිබුණා ෆ්ලයිවීල් එකයි අපි අර කරකවන වේගය දෙකම දාලා තමයි පළවෙනි ස්පාර්ක් එක යන්නේ. ස්පාර්ක් එක යනකොටත් අහලා ඕනේ. නැතර ඊට පස්සේ නැත්තම් එන්ජින් එකේ අඩුපාඩු තියෙනවා දඩදරස් ගන්නවා හිර වෙනවා. ආයෙ දඩදරස් ගන්නවා යනවා. ඉතින් ඒක නිසා ඔය අද කීප දෙනෙක්ම ඉන්නවා ප්‍රසිද්ධ දාස් ගණන් මිනිස්සු යන්නේ. පුදුමාකාර විදිහට විදංගන ඒගොල්ලෝ භාවනා කරන්න ඕනේ. ඔක්කොම හේතුඵල ධර්මයක්. මගෙන් බණක් අහන්න ස්වාමීන් එහෙම වෙන කට්ටිය ඇති. වෙන්න පුළුවන් නේ. යම් කිසි කෙනෙකුට හොඳට භාවනා කරලා ගතියක් තියෙනවා. මේ කාරණා තේරෙනවනේ ලොකු සතුටක් එනවා. නමුත් ඔක්කොට මේ වැඩේ කරන්න බෑනේ. එහෙම ප්‍රතිපදාවක් ඕනේ නෑනේ. එහෙමනම් මේ සත්‍යවිසුද්ධි ක්‍රමයක් ඕනේ නෑනේ. එහෙමනම් මේ ප්‍රයත්න කරන්න ඕනේ නෑනේ. කිච්චේන මේ අධිගතං හලන්දානේ ප්‍රකාශිතුන් කියලා බුදුරජාණන් කියන්නේ මම මේ කෘත්‍යයෙන් අධිගමනය කෙරුවේ. නිකන් බොබ්බට ඉන්න කරන්න බෑ. හැබැයි හුදුවට පෙරපින තියෙනවනම් කර්ණාවෙන් නිකන් සෙල්ස් කාට කාර් එකක් වගේ බොත්තම තද ගන්නක විතරයි තියෙන වැඩි යනවා. ඉතින් එතන විස්තර කළ දෙන්න ගියාම අපි විස්තර කරන්න කියන්නේ අපේ ලොකු තාම කියන්නේ තල්ලු කරගෙනම යන්න ඕන කියන කතාවෙන් යන් කියලා. ඒක ආරසයි. ඒ කියන්නේ උකාඩත් වගේ වාහනේ නැගලා යන්න පුළුවන් නේද? ඔක්කොම දිනාවේ තල්ලු ස්ටාර්ට් නේ පුෂ් බයික් එකදී. පුෂ් තල්ලු ස්ටාර්ට් කාර් තියෙන. ඒකේ යන. දැන් ඔක්කොමලා තියෙනවා සෙල් ස්ටාර්ට් තියෙනවා නම් කීයක් දීලා හරි වාහනයක් ගමු. හයිවේ එකට දාගමු යන්. ඒකට ඇතම්ම ගන්න දන්නේ නැහැ. ඉතින් ඊට ඉස්සෙල්ලා ආපු කාර් මොඩල් එක ගැන මේ කතා කරන්නේ. ඒක නිසා අපි හදිස්සි වෙන්න නරකයි. අපි කියන්න ඕනේ බුදුසසුනසික පැහැදිලිව කියනවා කාමේදී කාම සංඥාවේදී රූපේදී රූප සංඥාවේදී ওই කතාව බෑ. රූප සංඥාව බාට යනකම් භාවනා සාර්ථක වුණාට පස්සේ හේතුඵල ධර්ම වැඩ කරනවා. කියන අනායාසයෙන් යනවා. දැන් සක්මනක් කරලා කොච්චර කාලයක් යනද යාට ඉබේ සක්මන කෙරෙද්දි ඒක දිහා බලන මට්ටමට එන්න. ඊයර පළවෙනි රිට්‍රීට් ආපු ඒ මොන කෙනෙක් විනාඩි 10ක් විතරලා ප්‍රශ්න කතා කරන්න කිව්වට පස්සේ ඒක පාට නැගිටලා පුදුම වේගෙන් කතා කරා කඩුවෙල කරන සතිපාසල ගැන. සෝහන්ස මම ගියා. මේ ඒ ඒ ළමයි මම කවදාකවත් සක්මන් කළ දුන්නා මම අයියා කියලා අක්කා කියලා දන්නවා ඉතින් ගියා මම හැම භාවනාව දන්නවා සත්‍ය කියන එක දන්නේව නැහැ අර පොඩිලමයි ඇවිල්ලා වාඩි වුණා මාත් වාඩි වුණා සක්මන කෙරුවා මම කවදාවත් සක්මන් කළා නැහැ අර පොඩි උන් දිහා බලනකොට මට මේ සක්මන නිකන් තේරෙන පටන් අරගත්තා මේක කියලා දෙන්න කියනම මට අවුරුද්දකට කියලා දෙන්න බෑ කිව්වා ඒ කතාව ළමයි කරලා බෙන්නවා කවියෙන් කිව්වේ ස්වාමීන් වහන්සේ ඒකල උන් කමටහන් සුද්ධ කරනකොට මට ඔබ වහන්සේ සීපත් වුණා ධම්ම විහාරي අහමතු සීපත් වුණා ඒ ළමයි ඇවිදිනකොට මේ දැනෙන්නේ ඇති අපි මෙච්චර වයසයි තාම දන්නේ නැහැනේ සක්මන් කරන මොකද්ද බලන්න ඕනේ කියලා මොකද්ද කියන්න ඕනේ කියලා කිලිවල එයාත් දීපු කවියක් මට ගෙනත් දුන්නා මේක ඉංග්‍රීසියෙන් තියෙන ස්වාමීන් වහන්සේ හිතා ගන්න බෑ කොතෙන්ද යනකම් ආයාස කරන්න ඕන කොතනින් පස්සේද අනායාස භාවනාවට එන්නේ කියන එක යාගේ පෙරපිනක් තියෙනවා ඒ අහන එක්කනට වදින්න කියන්න ඕන ඒ වදින ක්‍රමය දෙන්නගෙම පෙරපිනක් වෙන්න ඔක්කොටම දෙන්න බෑ. ඒකයි බුදුරජාණන් මේ හතර දිහාට හැරිලා භාවනා බණ බණ කියලා පැත්තකට උන්නේ නැත්නම් ඔක්කොම නිවන් දැකපලා ඔන්න මන් දුන්නයි කියලා. බෑ. ඒ නිසා අපි මෙතෙන්ට යනකම් තල්ලු කරන්න. රූප සංඥාවට යනකම් තල්ලු කරන්න. රූප සංඥාට ගිය පස්සේ යන ඉන දේ අස්පස්පර්යංකේදීෝ සක්මනේදී ඉබේ සිද්ධ වෙන්නේ. ඒක උඹට තේරෙනවා හිත අරසයි. දැන් ඉබේ වුණාට පස්සේ ආයෙ ඇඟිලි ගහන්න එපා. මෙතෙක් කල ඇඟිලි ගහපම්ම කියනවා. ඉතින් නෑ ඇඟිලි ගහන්න මෙපයි කියනවා. ඕ ඉතින් අරුණට තද වෙනවා. මොකාරුණත් තද වෙනවා. මොකාරුණත් තද වෙනවා. ඉතින් භාවනා නොකරන මිනිස්සු ගැන සෑහෙන අනුකම්පාවක් ඇති වෙනවා. අම්මා වටේ මු අපිට පිස්සු කියලා කියනවා. මේ එක වෙලාවට කරපම්ම කියලා බලපෑම් විරපදී කරන්න මෙපයි කියලා බලපෑම් කරනවා. ඒක ඉතින් පණ්ඩිත ශාන්තිට මම මට එහෙම කියන්න අයිතියක් නෑ. ඒ නොකරන පැත්ත කියලා දෙන්න තේරෙන්නේ නෑ. එද්ද බම්මයි කියන්නේ. මෙනේ කරනවා මෙනේ කරනවා මෙනේ කරනවා මෙනේ කරනවා. ඉතින් මයින් දැන් කතා කරලා මට කිව්වා මේකට අදහස් ප්‍රකාශ කරන්න කියලා. දැන් මට කතා කරලා කියනවා ඔබ ආන්සේ නොකරන පැත්තට බර වැඩි. අනික් කට්ටිය කරන පැත්තට බර වැඩි. දැන් නොකරන පැත්තේ බර වැඩි වෙච්ච ලංකාවේ හොඳ උගත්තු හතර පහ දෙනෙක් පැවිදිලා පැහැදිලිවම ප්‍රකාශ කරනවා මුකුත් කරන්න එපා. අරූපෙට ආවට පස්සේ යන්න හරින්නේ කියලා. ඉතින් අරූපෙට ආවද නැති කියලා දන්නේ කොහොමද? කාමෙද ඉන්නේ රූපෙද ඉන්නේ කියලා දන්නේ නැතුව යන්න ඇරියොත් මේ ළමයේ කම්පෙච්ච ගාම වීදියට දැම්මොත් වීදි දටුවන්නේ මොකද වෙන්නේ? ඒ බෑනේ. දරුවගයක් ඇති කරන්න බෑ. කෙල්ලෙක් ලොකු වෙන්න පත් වුණාට පස්සේ වැඩිව පත් වෙනකම් පුරුසාන්තරයට ගියොත් ඉවරයි. එළිලා සෑහෙන කාලයක් කුලගෙදරක තියෙන්න ඕනේ. බටේ ලෝකෙ දැන් නැහැ මේක. වැඩිව පත් වෙන්න ඉස්සෙල්ලා ඇල්ලමිට වීකේ දෙනවා. උන් ඕන දෙයක් ඒ මොනවා කරුවත් දෙමාපියන්ට කිසිසේත්ම අයිතියක් නැහැ. උනොත් ගෙදර වැඩි. ඉන්න බෑ. උන් රජ කරන්නේ. ඒ කියන්නේ තරුණ කෙල්ලන්ගේ who run the world's girls who run the world ලෝකෙ හුත්තම සින්දු ඇමරිකාවේ තියෙන. ලෝකේ රන් කරන්නේ අපි. කැමති නම් වරෙන් දන ගහගන්න. ඉතින් ඒකට යන්න දුන්නොත් යන්න දීලා තියෙන ඇමරිකාවේ බලන්න දැන් නැහැ. යන්න දීලා තියෙන්නේ. මේ මේක මේ මොකද්ද මේ මේ හොලිවුඩ් නෙමෙයි ඒ ප්‍රදේශයට යනකොට වෛශ්‍ය වෘත්‍යයි සූදුවයි නිකන්. දඩ නැහැ. ටැක්ස් තියනයි ලීගලයිස්. එයාපෝට් එකෙන්ම පටන් අරගන්න. මිනිස්සු මාස 8ක් විතර හම්බ කරලා මාස 4ක විතර යනවා. මොකද ඇරිසෝනා වලදී ඈ ලාස් වේගාස් ලාස් වේගාස් ඒ ඒ පාන්ත කීපයකම මේ ගංජා වලට අවසර දීලා තියෙනවා. ඇතිවින්ද. ඉතින් සීමාවක් නැහැ. දැන් ඔය මේ මෙල්බන් වල උනත් සෑහෙන කරදර කරනවා නම් ගංජා වල හොඳ එක ටිකක් දෙනවලු පොලිසියෙන්. මේ ගහලා හිටපන් පැත්තකට ලයි. කිසි කරදරයක් නැහැ. එතකොට කොතෙන්ද නකා යනද කොතනින් එහාද ඔය ක්ලච් එක අතාරින්නේ කියන එක ඒක තේරෙන ඒ කියන්නේ ඇක්ටිව් පැසිව් වොයිස් දෙකේ ප්‍රශ්නේ උතන තියෙන්නේ. අපි කතා කරනකොට සකර්මක භාෂාවෙන් කතා කරනකොට අකර්මක භාෂාව. අකර්මක භාෂාව හරිම సౌందర్యාත්මකයි. හැබැයි දෙයක් කරගන්න බෑ ඒකේ. විධානයක් දෙන්න මොකුත් කරන්න බෑ. නිසා මේ සකර්මක කර්මක ભેදෙ තමයි අද පරිපාලනය කියන්නේ. දේශපාලනය කියන්නේ ඉතින් ඒක ඔක්කොටම වෙන්න දෙයලත් බෑ. ඔක්කොටම අන්තිම රැස් යනකම් කරලත් බෑ. ඒක ඒක ප්‍රකාශ කරනවා කියන එකයි ලොකු ලොකු ප්‍රකාශන ශක්තියක් තියෙනවා. සිද්ධියෙන් සිද්ධියට වෙනස්. දැන් අපි කිව්වොත් පටවි ධාතුව පිළිබඳව මෙහෙම වුණොත් එයාට ආපෝ ධාතුව එතකොට තේරෙන්නේ නැතු වෙනවා. එතකොට කොතෙන්ද ගම් කරන්නේ කොතෙන්ද දෙකම තේරෙනකොට කියන තේජෝ ධාතුව කොහොමද කියලා. එක එක එක එක කරලා කරලා කරලා කරලා තමයි තේරෙන්නේ යම් තැනකට යනකම් ගිහිල්ලා ඕටෝ පයිලට් එක දාන්න පුළුවන්. ඒක ඉංජිනේරු ශිල්පේ දක්ෂයන් නෙවෙයි ඒක ඇති. දැන් කෙල්ලෙක් කොල්ලෙක් හදලා ඌට උගේ තියන්දුවක් ගන්න අතන්න වෙලාවක් එනවනේ. දැන් කුරුල්ලෝ පැටිය දොරට වඩනකම් සියල්ලම අම්මයි තාත්තයි බලනවා. දොරට වැඩුවට පස්සේ ආයෙ කූඩුවට එන තරම්. ගස්වල ඉඳලා කන්න දෙනවා. ඊට පස්සේ යන්න ඕනේ. රිලව් ওই බඩ බැඳගෙන ඉන්න තාක්කල් අම්මා කණ්ඩක් දෙනවා බොණ්ඩක් දෙනවා ඒ පණින හැදිත්තු ගන්නවා එලිලා ඉන ඔක්කොම ගන්නවා ඊට පස්සේ බිම තිබ්බනේ මහරි ලෝ එනවා එළවන පැටියව රිලීව් පාවිච්චි කරනවා රිලීව් වින්ඩෝ ඊට පස්සේ මහමිනියට ඕන විදියට අන්නේ ඒ සීන් එක තමයි මේ කොතෙක් දුරට පාලනය කරනවා කොතෙක් දුරට යන්න දෙනවද කියන එක තමයි අපිට තේරෙන්නේ නැත්තේ ඒක නිසා ඔය කියපු ප්‍රශ්නෙමයි මම මේ කියන්නේ සියල්ල හේතුඵල ධර්මය කියලා කියන්න ගත්තොත් ප්‍රතිපදාවක් ඉඩක් නැහැ ප්‍රතිපදාව ඉබේමත් වෙන එක නෑ බුදුන්ස කියන එක සංස්කරණයක් කියලා. ඊයන්ස කියනෝනේ ආරෂ්ඨාංග මාර්ගයේ සංස්කරණයක් කියලා. අඩුම සංස්කරණය. ඉතින් ඒකත් ඉතින් අපිට සංස්කරණ හොඳයි කියන්න බෑ නරකයි කියන්න බෑ. සංස්කරණයක් නම් හේතුඵල නෙවෙයි. තේරෙනවද? කියන කරන වැඩ. හේතුඵල කියන්නේ ඉබේ කරන වැඩ. ඉතින් ඒ නිසා ওই දෙකේ අර්ථ ભેදය තමයි අපි හිර වෙලා ඉන්න තැන. එකකින් ගැලවුණාට හිර වුණ අනිත් එකකින් අහු වෙනවා. හැම එකින් එකට එකින් එකට දම දම තීරුම් අරගන්න ඕනේ. ප්‍රතිපදාව තුලින් සාමිනා සාරූපාවටේ මට්ටමට ගිහිල්ලා ඊට පස්සේ මේ එතනදී විපාකයක් පැත්තෙන් එහෙම හිතුවොත් මේ ඒක කමන්ට ඒ කියන්නේ වාසියක් නිසා හේතු වෙනවා. ඔව් එතකොට ඒ තමන්ට ගන්න තියෙන්නේ ඒ ප්‍රතිපදාවම වාසියක් ප්‍රතිපදා නිසා ලැබිච්ච ඉස්පාසුව වාසියක් ඒ නිසා ඒකට ලෝභ කරන්න එපා. ඒක නැතුණයි කියලා අඬන්න එපා. පුළුවන් තරම් ඒක වාසිය කරන්න. කියන්නේ අරූපේ වාසය කරන්න. මොකද ඒකේ ගැටුම අඩුයි. හරි පාළු. හරිම නීරසයි. හරිම ඒකාකාරී. ඉතින් ඕනේ නම් කබලේ ලිපට මැනපන්. පැනපු ගමන් ආය අහු වෙනවා. ආයෙත් වශයෙන් කබලේ ලිපට පනින්නවත් නැහැ. පැනනකොට පස්සේ තමයි තේරෙන්නේ කක් ආයෙත් වශයෙන් ආයෙ මෙතෙන්ට එන්න පුළුවන් වෙන්න ඕන. Tamange ඕන තැනට එන්න පුළුවන්. ඒතකොට බංකරෙත් තියෙනවා යුද්ධෙත් තියෙනවා. යුද්ධෙක් දෙනවා ෆයිට් එක පණේපයි කියලා. බෑනේ මොනවාක්වත් දන්නවනේ. බංකරෙට රිංගුවා. ඒකට ඒකේ මොනවාක්වත් වදින්නේ නැහැ. ඉතින් ඒ ආරක්ෂාව තමයි ධර්ම ආරක්ෂාව කියන්නේ. සත්‍ය ආරක්ෂාව. ඒක තියෙනවා නම් ඒක තියාන බංකරෙට්ලා හිටියට යුද්ධ වෙන්නේ නැහැ. එළියට බහින්න ඕනේ. ආයුධය ගන්න ඕනේ. යන්න ඕනේ සතුර ඉස්සරන සතුර මං ඉස්සරන මං. නමුත් පොඩි වාසියක් තමයි හමුනොත් වෙහෙසනම් බංකරයක් හදාගන්න. මේ බංකරේ තමයි අපිට අරමුණ වෙන්නේ, සතිය වෙන්නේ. පස්සේ ඉතින් ඔක්කොමත් නැතුව යන්න වෙනවා අන්තිමට. දිනනකොට බංකර ඕනේ නැහැ. අරුන්ටයි බං කරන්නේ. එහා පැත්තේ කට්ටියට. අපි ඒකත් කඩින්. ඒ වගේ මේ මේකේදී හරි කැම්ම දාමත් බන ඕනේ. ඒ කියන්නේ දාම් බන කියලා දෙන්න ඕනේ. ඒ ගැටියට ආවට පස්සේ ඒක ලියලා දෙන්න කායින් හරි පොඩි උත්ප්‍රේරකයක් අවශ්‍යයි. පොඩි පොඩි උත්ප්‍රේරණය කරනවා කියන එක දන්නවද? කැටලිටික් ඉෆෙක්ට් එක ගන්න කෙනෙක්ගෙන් ඒ ඒ ජූස් එක යට යන්න ඕන. ভাইබ්‍රේෂන් එක. එතකොට අනිත් එකන තේරෙනවා කොටිම හොඳටම තේරෙන්නේ මට වෙන්නේ සක්මනේදී. සක්මන තමයි මේකේ ලස්සනම දේ අනායාසයෙන් සක්මන් වෙනවා කිව්වට පස්සේ ඒක නිකන් කවියක් තමයි. ඒක නිකන් సౌందර්යයක්. මිනිපාවඩ පිට බිම්මල් කොඩියට කඩියෙක් යනවා රජෙක් වගේ. ඔච්චරයි සක්මන. මේ කාටවත් එහෙම කිව්වොත් එහෙම පටන් ගන්න දවසේ අපි සින්දුවන්ට ආවේ නෑ අපිට සක්මන් කරන්න හැටි කියලා දෙන්න කියලා. yes yes සම්දායක් මං කරන්නේ. කවදා හරි මෙහෙම යන දවසේ ආවොත් ඒකට පොළු දාන්න එපවට යන්න අරපන් කිව්වට මහාන කමිටේජ් කියලා උපාසකවල මම ඊයේත් කිව්වේ ඒකයි බෞද්ධයන්ට විතරයි මේ කියලා දෙන්න අමාරු වෙන ඕන දෙයකට කියලා දෙතයි. විශේෂයෙන් බෞද්ධයන්ව හාමුදුරුන්ට අමාරු. ඒගොල්ලෝ අනුන්ට කියලා දෙන කට්ටියනේ. ඉතින් ඒ නිසා එක්ක අල්ලගත් එකක් දිග්ගටම වම දකුණ කරපන් කියලා කියලා දෙනවා. දැන් පටන් ගන්නකොට රෙදිත් ගලවලා නිකන් යන්න අරපන් කියලා දෙනවා. දෙකම බෑ. දෙකම බෑ යම් මට්ටමකට හික්මීම කරන්න. හික්මීම කරලා කරලා පැල් පුළුල් අරින වෙලාවක් වෙනවා. අන්නේ වෙලාව ඇරලක් කරන්න. ආයෙ කරන්න. අන්නේ දෙකේ තමයි විඥාණයට මේ අයිය වෙන්න දෙන්නේ නැතුව දෙකටම සමහිත වෙනකන් යන්න ඕනේ. ජරිල්ලාවල ස්වාමීන් වහන්සේ කියනවලු අරූපෙට ගිගම වහාම මෙනේ කළ රූපෙට ගන්න කියලා. ඉතින් මට අම්ම කතා කරලා කිව්වා මෙහෙමයි ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ බණ කියලා කියන්නේ එහෙම ගන්න නෙවෙයිනේ ඔබ වහන්සේ කියන්නේ. මේ රූපෙට ගන්න ඕනේ නෑනේ අරූපෙත් පුරුදු කරන්න ඕනේ කියලා. ඉතින් ඒ ඇත්තටම මේ අරූපෙට බය කට්ටිය ඉන්නේ. පුදුම පාළුවිනේ ඒක. ඉතින් එතකොට මේ මිනිස්සු ආයේ විශ්වාසය තියන රූපෙට හිත දාන එක තමයි කරන්නේ. මොකද 150ක් බය නෑ කැමති. ඒ අයට අර කතාව කියන්න හොඳ නෑ. ඒකට කියදැයි ශ්‍රද්ධාව තියෙනවා නම් සතිය තියෙනවා නම් සීල තියෙනවා අරූපෙම හිටපන්. දන්නේ නැති දැන හිටපන්. දන්නේ නැත්නම් තමයි ප්‍රශ්නේ උත්තර තියෙන්නේ. සමහරුන් ඉන්න බෑ පිස්සු වෙදෙනවා. වහකණ්ඩ හිතනවා. ඒ කියන්නේ මොනම දෙයක්වත් එල්ලෙන දැනක් නෑ. ඒකෝල කියනවා එහෙනම් ආවේ රූපෙට ඇවිල්ලා පොඩ්ඩක් බංකරට ඇවිල්ලා හුස්ම ටිකක් ගනින් කියලා. ඉතින් ඒ නිසා මම ඊයේ කතා කිව්වා එතිදී කෙනාට කියත හැකි පොදු ප්‍රකාශයක් කරන්න බෑ. ඒ කෙනාට ඇතිලා තියෙන ප්‍රශ්න ඇටියට කියන දේ හරිනම් ඒකේ සාක්ෂියක් ගන්න පුළුවන්. දැයි එන්න අපි නතර කරන්න යන්නේ. අපි ඊතාවතා ජාති ගාථා සජ්ජායනා කරලා අපේ දේශනා ශ්‍රවණ සැසිවාරේ සාකච්ඡාවරේ සමාප්ත කරමු